සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාදවනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කින්නකෝ ආවසෝ සාරිපුත්ත සයං කතං පස්සෝ පරං කතං පස්සෝ සයං කතං ච පරං කතාච පස්සෝ අසයං කාරා අපරං කාරා අතිච්ච සමුප්පන්නං පස්සෝ තීති අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අලකලාප සූත්‍රය සංයුත්ත නිකායේ නිදාන වර්ගයට අයිති සූත්‍රයක් ඒකේ පෙරගස්සලා පෙන්වන විදිහට මේ ශක්ති ප්‍රමාණයට මේ පටිච්ච සමුප්පාද ධර්මය ඉදප්පච්චේතාව පෙන්වන පටිච්චසමුප්පාදා අංග දිගේ ගුරුසු තැන ඉඳලා සියුම් තැන දක්වා බස්සගෙන යන අවස්ථාව. ඒ ජරා මරණ කියන කවුරුත් දන්න කාටත් කිලින්ම බලපාන ඒ ප්‍රශ්නේ ඉඳලා පස්සෙන් පස්සට ගිහිල්ලා අපි ඊයේ ඒ ඒ සුෂ්ණාවල් පහළ වීමට හේතු වන්නා වූ ස්පර්ශයන් කියන සංදිස්ථානෙටයි ළඟා වෙලා හිටියේ. ඒ ඒ වේදනාවල් චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් අපේ හිතට පහළ වෙන වේදනාව තමයි තෘෂ්ණාවන්ට හේතු ධර්මයේ වෙන්නේ නැත්නම් ආසන්න කාරණා වෙන්නේ නැත්නම් ආහාර වෙන්නේ නැත්නම් පොහොර වෙන්නේ. තෘෂ්ණාව වගේම අපට සංසිද්ධියකදී භාවනාවකදී නැත්නම් ජීවිත කාලය පුරා අපි මේ අත්විඳින වේදනා විහිං කරගත්ත තමා විතින් විනිශ්චය කරන්න පුළුවන් තමාට පාලනය කර ගන්න පුළුවන් තමන්ට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් එකක්ද. ඒ නැත්නම් වෙන කවුරු හරි අපිට ඒක පටවනවා, පවරනවා, අප කෙරෙහි විධානය කරනවාද? එහෙම නැත්නම් එහෙම සවිඥානිකව තමන් හෝ අනුන් හෝ දෙපාරුසේ විසින් කරන ලද්දක්ද? නැත්නම් ඒ විදිහට ඊ අදාළ දෙපාර්ශවයෙන් පිට අධිච්ච සමුප්පන්නව අහසින් කඩාවැටෙන වගේ එහෙම නැත්නම් හේතු අප්‍රත්‍ය නියම හේතුවක් නැතුව නියම ප්‍රත්‍යක් නැතුව සිද්ධ වෙන දෙයක්ද කියලා අහනකොට සාරිපුත්‍ර ස්වාමීන් ඒ චෝදනා හතරෙම නිදහස් කරනවා. ඒ නිසා අපි දවස පුරා කාජීතේ පුරා පරයන්ඛයක් පුරා චිත්තක්ෂණයක අත්දැකීමක ඒ වෙලාවේ විඳිනදී මගේ අධිකාරිය යටතේ නැහැ. මට ඒක අහන්න මට්ටු කරන්න බෑ. ඒ වගේම වෙන කෙනෙක් මට පවරනවා, පටවනවා කියලා මේදී අසවලා මට කරපු හෝනියමක්, එහෙම නැත්නම් අසවලා මට කරපු මේ දඬුවමක් කියලා එහෙම කියන්න පුළුවන් කමකුත් නැහැ. දෙපාර්ශ වේගිත විලා කරපු දෙයක්ුත් නෙමෙයි දෙපාර්ශයෙන් පරිබාහිර දෙයක්ුත් නෙවෙයි. මේ වේදනා ඒ ඒ වර්ග වලට තීන්දුව වෙන්නේ එතන එතන කරන ස්පර්ශ මතින්. ඒ නිසා අපිට යම් වෙලාවක මේ වේදනාව කියන චෛතසිකයේ හරහා නැත්නම් මේ පටිච්චසමුපාදයේ පුරුක හරහා අපිට විමුක්තියක් ලබන්න ඕනේ නම් මේ බැම්ම කඩලා දාන්න ඕන නම් මේ හැකිල දිගාරින්න ඕනේ නම් වේදනාව වගේම ඒකට ආසන්න වෙන ආසන්න කාරණා වෙන හේතු ධර්මයේ වෙන මේ ස්පර්ශය පිළිබඳ තේරුම් ගන්න. ඒ වේදනා ස්පර්ශ ආදී ධර්ම තේරුම් ගැනීම නිසා ඉස්සරහට මතුවෙන්න තියෙන තෘෂ්ණාවල් ඇති නොවීමට කටයුතු කරන්න ඉඩක් තියෙනවා. ඒක මම කරන දෙයක් පිට කරන දෙයක් එකද කියලා බැලුවොත් එතන සර්වඥාන්සේ කර පිටයි තියලා තියෙනවා. ස්පර්ශ අඳුන ගන්න ඕනේ, වේදනා අඳුන ගන්න ඕනේ. අඳුන ගැනීමෙන් පහළ වෙන්න තියෙන තෘෂ්ණාවල් පහළ නොවීමට කටයුතු කරන්න පුළුවන් බව මේ සංසාර චක්‍රය තියෙන නිසායි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒකයි බුදුජාන විශ්වගේ ව්‍යාකරණය, ඒකයි බුදුන්සේගේ රචනය, ඒකයි බුදුන්සේගේ යෝජනාව. ඒ නිසා ඒකට අපි ප්‍රතිවදාව ධර්ම කියලා කියනවා. ඒ නිසා අපට ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් මේ හැම තැනකදීම මේ පෙන්නන දොළොස්ාකාර හේතුඵල ධර්ම හැම එකකදීම ඔය චතුස්කෝටි ක්‍රමයේ තමයි ප්‍රශ්නය සභාගත වෙන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හතරෙන්ම නිදහස් කරලා ඊවේ ඒකට වගකීව යුතු හේතු ධර්මෙන් පෙන්නනවා. ඉතින් මේ වේදනාව පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට මේ වේදනාවලදී මම කරන දෙයක්ද අනු කරන දෙයක්ද දෙපාර්ශ්වයක එකතු වෙලා කරන දෙයක්ද එහෙම පිට එකක්ද කියලා විනිශ්චය කරගන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වගේ බැරි නැත්නම් අපි වගේ කෙනකින් ඇයි කොටි තහම්තුරු අහන්නේ නැත්තේ අපි වේදනාව කියන මාතෘකාවේ දන්නේ බොහෝම සොච්චමයි අපිට මේ මාතෘකාව තේරුම් ගන්න ඕනේ. අඩු ගානේ ආර්ය විනේයි ආර්ය ධර්මයේයි වේදනාව කොහොමද විග්‍රහ කරන්න කියන සුත්තමේ ඥානය. ඒ වගේම මේ ලැබිච්ච සුත්තමේ ඥානය, ඊ타මේ ඥාන, ණය විපස්සනා, ආකාර පරිව ိ තක්ක මේ හැම ක්‍රමෙම බලන්න ඕනේ. මේක වෙන්න පුළුවන් දෙයක් නැත්නම් මේ බුදුහාමුදුරෝ අදාළ නැති එකක් අපි ඔළුවට දාන්න හදනවා කියන්නේ. ඉතින් කාට හරි තේරුනොත් අපි මේක කල් දැකපු නැති එකක් ඇත්ත. දැක්කොත් දැකපු කෙනෙක් විස්තර කරන විස්තරේ මේකයි ඒකත් විය හැක්ක එකක් මේ ඇත්තක් ඇති ඇටි ප්‍රකාශ කරන්න කියලා. එතකොට අපිට ඇති වෙන ඒ සංකල්පනාවේ කලපා බැලීමට අපි කියන චින්තාමය ඥාන කියලා. ඒ චින්තාමය ඥාන ඇති වෙච්ච පිළිසකට විතරයි මෙහෙම වැඩමුළුකට සම්බන්ධ වෙලා ඒ ක්‍රියාවත් කරලා බලන්න කුසල ඡන්දයක් පහළ වෙනවා. නිසා මෙතෙන්ට එනකොට පිටින් ඇවිල්ලා භාවනා කරන එක නා ඒ මූලික පියවරවල වල සමර්ථ භාවයේ ලබාගෙන කුසල භාවයේ ලබාගෙන හුරු බුද්ධිකම ලබාගත් පිරිසක්. ඇත්තට තියෙන්නේ ඒ අහපු දේ ඒ අනුපස්සනා ණයවිපස්සනාට දාගත්ත දේ ආකාර පරිවිතක්කේ දාගත්ත දේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අත්දකලා අත්දකලා ඒක වශී භාවයටපත් කරගන්න එකයි. භාවිත බහුලීගත කරගන්න එකයි. ඒ සඳහා අපිට මේ ධර්ම කොටස නැවත අහන්න. නැවත ධර්ම සාකච්ඡා කරන්න. නැවත නැතුණා කරනකොට ටික ටික ටික ටික ඒ මතුවෙන්න ඉඩ තියෙන තෘෂ්ණාවල් පහළ නොවීමේ වගකීම අපිට ගන්න පුළුවන්. ඒ සඳහා අපිට බර ආරමක් අරදීමක් කරනවා විපස්සනා කරන කෙනාට හරියට බනහනවා නම් ඒ කරන ලද හෝ දැනට තියෙන හෝ තෘෂ්ණාව පිළිබඳව ලැජ්ජාවටපත් වෙන්න එපා. ඒකෙන් කිසිසේත්ම හොදක් වෙන්නේ ඒක තනි ක්‍රම තමන්ගේ ආත්ම නිෂේධනය කරනවා. පෞරුෂත්වේ නැති කරනවා. ඊනමානයකට වටනවා. ඒකට නිරේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. බුදු කෙනෙක් පහළලා කියන්නේ මතක් කරන්නේ. උඹ කරලවයි කියලා හිතන, තියෙනවයි කියලා හිතන තෘෂ්ණා ඒක උඹේ දරුවෙක් නෙවෙයි. ඒක ඒ විදිහට දැක ගන්නට ඇත්තටම කියනවනම් භාවනා නොකරම ඥාන චින්තාමය ඥාන හොදට තියෙනවනම් කෙනෙකුට ලොකු සාන්තියක් ඇති වෙනවා. අපි දවස පුරා චිර පශ්චාත්තාප වෙනවද? ඒ වගේම අනුන්ට සාප කරනවද? තෘෂ්ණාව එයාටයි ටිකක් මටයි ටිකක් කියන කතාව. ඒ නිසා තෘෂ්ණාවල් ඇති නොවීමට තුන වෙච්ච තෘෂ්ණාවල් නැවතමත් නොවීමට ගන්න ප්‍රයත්නය තමයි අනුපන්නානම් තාපකානම් ධම්මානම් න උත්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පක්කන්හාති පදහති කියලා. තාම නෝපන්නීතාවට එන චිත්තක්ෂණේ මම තෘෂ්ණාවක් නැහැ. ඒකට කියන්නේ තාණ්ඩ එපා වරණගෙන ආව කුණු කන්දල්. දාගන්න එපා, අවුල් කරගන්න එපා. ඒ සඳහා කැමැත්තක් ඇති කරගන්න. ඊගාටන චිත්තක්ෂණ පිරිසිදු වෙයි. ඒක තෘෂ්ණාව නෑ. ඒ නිසා මේ දැනට තියෙන තෘෂ්ණාවෙන් ඒක කිලුට කරන්න එපා. ආශාදනය කරගන්න එපා. අන්න ඒ සඳහා කැමැත්තක් ඇති කරගන්න. මේ කැමැත්ත ඇති කරගන්න අපිට සද්ධාව අවශ්‍ය කරනවා. ඒකට තමයි සද්ධාව කියන්නේ. ඒකට අපි සීලෙක තියාගෙන ඉන්නවා. ඒක බුදුසසුන අපිට රසකයන්තරක් දෙනවා කියනවා. සීල ගැන මග බලා ගන්න. සද්ධාව තියාගන්න සත්‍යමත්‍රේ. මත් වෙනකොට ඡන්දඥනේ තමයි කැමැත්ත ඇති කරගන්න පුළුවන්. මට තියෙනවා තෘෂ්ණාව, තිබුණා තෘෂ්ණාව. ඊගාටන චිත්තක්ෂණේ නෑ කියන හැඟීමෙන් බලන චිත්තක්ෂණ 100%ක්ම අලුත් එකක් කියලා. ඊට පස්සේ වෑයමක් කරලා බලන්න ඕනේ. ඒ විදිහට බැලුවොත් චිත්තක්ෂණේ බුදු චිත්තක්ෂණේ. ඒ විදිහට බැලුවොත් මට සාන්තියක් තියෙනවා. වෑයමක් කරලා බලන්න ඕනේ. මම මේ අර පොතේ තිබුණාට ධර්ම සාකච්ඡා කරාට චින්තාමය කරාට හරියන්නේ වෑයමක් කරලා බලන්න. දන්දනේ තිබා විරියන් ආරබති. ඊට පස්සේ ඒක පොඩිත්තක් හරි තමන්න තේරෙනවා නම් ඕ ධෛර්යයෙන් සීලයෙන් කුසල ඡන්දයෙන් එනේන චිත්තක්ෂණ බේරගත්තොත් ඒක සඳහා තව තවත් වෑයම් කිරීමෙන් එවැනි එක දිගට යන තෘෂ්ණාවෙන් භාරිත නොවිච්ච චිත්තක්ෂණ කීපයක් පවත්වන්න පුළුවන්. ඒක නිකෝයි දැක දැනටම තික් කරපේකින් හරියන්නේ ඉස්සරහට වෑයම් කරන්න. අන්දඤ්ඤණීති වායමති විරියං ආරබති වීර්ය දක්ටි කණ්ඩෝ. දැන් යන්තම් චිත්තක්ෂණයට විඥාන ස්රෝතේ සුද්ධ කරගත්තා. චිත්ත ප්‍රවෘත්ති සුද්ධ කරගත්තා. ඊගා චිත්තක්ෂණ අනාගන්නතු අලුතෙන් කෙලෙස් දාගන්න නැතු වෙන්න විරියන් ආරම්භ චිත්තපක් ගන්නාදී එතකොට යාට එනවා අදිෂ්ඨාන ශක්තිය. ඉත දැඩි කර ගැනීමක්. මට මේ වැඩේ කරගෙන යන්න බැරි වුණේ මම මේ තෘෂ්ණාව මගේ කියාගත්ත නිසා. මට දැන් බුදුහාමෝ කියලා තියෙන ක්‍රමයට මම මේ පරණම පව අමතක කරලා දාලා චිත්තක්ෂණේ සඳහා වැඩ කරනකොට ඒකේ සාන්තිය පොඩ්ඩක් හරි දැක්කොත් චිත්තපක් ගන්නාදී කියන එක දක්මටි කාලා අල්ලන්න පුළුවන්. ඒ 50 ගුණ චේකනට ඉන්නේ. ඒක ණය ප්‍රශ්නාට දාලා චින්තාමය ඥානවට ගියේ නැති කෙනාට එන්නේ. ඒක භාවනා කරලා පුංචි පුංචි අත්දැකීම් නොලබපු කෙනාට එන්නේ. ඒක එන්නේ තමන්ගේම අත්දැකීම් ටික අරහා. මේක සිංහලෙන් කියනවා නම් තමයි අත්වැරදි ටික අරහා. මෙතෙක් කරපු දේවල් කොච්චර වැරදුනා. ක්‍රමී හරිනේ. උත්සාහ කර ප්‍රතිපදාව හරිනේ. ඒ නිසා තමන්ට එන්නේ චිත්තම් පග්ගණාටි පදහකට ප්‍රධාන වීර්යයක් වෙනවා. ඉතින් ඒතකොට තමයි සරුවචනාංශය කියන්නේ දතින් දත තද කරගෙන දිව උඩ තල්ලට තියලා තද කරන කිහිල්ලෙන් දාඩිය දාගෙන මේ සුද්ධ කරගත්ත චිත්ත ප්‍රවෘතිය සද්දයක් ආවට ඔය වේදනාවක් ආවට ඔය ඉතිවිලක් ආවට කඩා ගන්නෑ. පුළුවන් තරම් ඒක දියටින් ගෙදර ගෙනින කෙනෙක් වගේ තනිකඹේ ඇවිදින මිනිස්සෙක් වගේ අර ඇති කරගත්ත චිත්ත ප්‍රවෘතිය පවත්වාගෙන යන විදිහ තමයි අපි මේ මතු මහල වෙන තෘෂ්ණාව ඇතිනකොට ගැනීම සඳහා කටයුතු කරන්නේ. අන්නේ කරනකොට වේදනාවේ සුඛ වේදනා දුක්ඛ වේදනා තියෙන වෙලාව මේක දුෂ්කරයි. අදුක්කම සුඛ වේදනා තියෙනකොට මේ ගමන දැහැලි දෙපැත්තේ ඇතෙක් යනකොට ඇත්තු යනකොට මැද යන රාජයට දැහැලි දෙන්න ඉන්න ඕනේ. හැබැයි ඒ දෙන්න මේ මැද කරඬුවගෙන නැතාට අලංකාරයක් මිසක බාධාවක් වෙන්නේ. ඒකට මුළු පාරෙම පුරා තුන්දෙනා යනවා. ඒ නිසා මේ දුක් වේදනා සුඛ වේදනා නැතුව කදාකත් අදුක්කම සුඛ වේදනාවක් ගන්න බෑ. ඒ අපි දුකට වෛර කෙරුවොත් සැපට වෛර කෙරුවොත් ඒත් අස්පාර. මේ දෙකේ ඉන්නේ සමබරව. ඒ එන දෙයට එහෙම තියෙන්න ඇරලා ඒ දෙන්න රණ්ඩු කරගත්තාමයි මැදින් යන රාජා වගේ අදුක්කම සුඛ වේදනා දන්න කෙනාට අර මතු එන චිත්තක්ෂණයේ රාගය හෝ ද්වේෂය හෝ මොන කෙලෙසක් ඇති නොකර සිටීමට පවංශලීමක් වෙනවා ආවඩායි භෝක්තිමක් වෙනවා අනුග්‍රහයක් වෙනවා ඒ නිසා කියන වේදනාවල පුළුවන් තරම් මේ අදුක්කම සුඛ වේදනා එන්න සම්පේක්ෂා වේදනා ඒ වෙනම මේ නොසැලෙන තියෙන එක පුළුවන් තරම් මා ආජීවී කරගන්න. තමන්ගේ ජීවන රටාව කරගන්න. ඒ ස්වභාවයෙන් ඉන්නේ ස්වභාවයෙන් තුනම දෙනවා. සැප දෙනවා දුක දෙනවා. ඒක තමයි මෙතෙක්ල් සංසාරේ ඉන්නකම් කරේ. දැන් තුන්වෙනි විකල්පයක් දානවා මේකට. සැප දෙක මැද තියෙනවා අදුක්කම සුඛය. උපරිම සැපට යන්නත් එපා. උපරිම දුකට යන්නත් එපා. ඒ දෙක අන්ත දෙක වතින් මගාරවල. මේ පුළුවන් තරම් හිත පවත්තන්න ඒක හරි කම් නැති මේක කරා. හරිම කොම්මිච්ච ගතියක්. එහෙතල්ුණා වගේ ගතියක් පේනවා. මේ ටික තමයි මාරේ අපිව මොවා කරන්න දාන දේ. මේ පිලුණු ගතියක් පේනවා. උදාහරණයක් හිමීට ඇඟිලා ඉඳලා කියනවා පිලුණු ගතිය පේනවනම් කෙලස් අඩුයි. එසේ මාරේ අපට මොන මොනම ආයත් දාන්න හැදුවා. ඔය තුන දැනගෙන ඔබ පුළුවන් තරම් අදුක්කම සුඛ වේදනාවට නොදුක් නොසුව වේදනාවට වේදනාවට දාලා එන්නේ එන්නේ එන්නේ සම්මා ආජීව සම්මා වායම හදාගන්න. කතා කරන්නවත් එපා සැප ගැන දුක ගැන. ඒක නැති නිසා නෙවෙයි. ඒක ගැන මිනිස්සු වැඩි වෙලා ගන්න නැති නිසා නෙවෙයි. ඔබ පරිස්සම් වෙන්න. කවුරු ගැන ඔය දුක ගැන කතා කරලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. භූමිජිතෙන් කියන්නත් එපා. කවුරුද සපක් ගැන කතා කරලා අනේපා කියන සාධාරණ ප්‍රමිත සප වෙන්නේ කියත්. යාර ඕන්න මෙයා කරගත්තා වයි. ඒක තමන්ගෙම දන්න කෙනෙක් නෙවෙයි. භූමිජි දෙන්න යන්නත් එපා. එපයි කියන්නත් එපා. ඔබ බලපන්. මේ දෙන්න මේ පෙන්නන ආදර්ශ දෙකෙන් තමන් පුළුවන් තරම් දුක්ඛම සුඛේ නොදුක් නොසුව එහෙම නැත්නම් මේ උපේක්ෂා වේදනා හිත පවත්තන්න ඒකට ආදර්ශයක් දෙන්න කවුරක්වත් මේ ලෝකේ ආදර්ශයක් දෙනවා දෙන්නේ කල්යාණ මිත්‍රෙක් විතරයි ගුරු මේ මේ ආරේමුත්තුමේ වහන්සේනමකට විතරයි ඒකේන අnder පාන්නේ කියා පාන්නේ නැති නිසා මේ අnder බපා කියා පාන පොලේ බඩුවේ කරනවා වගේ තියෙන මේ කඩප්පුලි ලෝකේ උසණ්ඩාල ලෝකේ අසමංචාති ලෝකේ අහිංසකයි යෝගාචර යෝගාචරයට කවුරක්වත් ඇවිල්ලා මේක ගන්න කියලා කියන්නේ නැහැ යෝගාචර හොයන. වෙල දැනගන්න ඕන හොයවුවොත් ඕනම කෙනෙකුට නොසොයන කෙනාට වැඩිය මේ ගමනේ යන යෝගාචරය ඉන්නවා. ඒකේ හොයන්නේ නැතුවම නෑ කියලා කෑ ගහලා වැඩක් නෑ. හොයන්නම් Taman එක කරලා අත්දැකීම් ටිකක් තියෙනවා. ඒකට වෙන දේ තමයි අන්න සොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කීප බැති වෙල යන්නේ අම්මුලාව එක කුසේ. ඇයි මේ සත් හොයන්න දුවන්න හදන්නේ? ඇයි මේ දුක හොයන්න දුවන්න හදන්නේ? තුනෙක දුක දාවයි. ඔබ බලයන් මැදපා. ඔබ කවුරුත් ඔප්පු කරලා දෙන්න යන්නත් එපා. ඩිස්පුට් කරන්න යන්නත් එපා. ඔබට පාර තියෙනවා නම් තමන් කියනවා be mindful and mind your business. අල්ලපු විතර කියන්න හදලා. ඒ දරුවොත් ඒකට ගන්න හදලා. අම්මා අප්පත් ගන්න හදලා. ගමරාල දිවිලෝ ගිය දවසේ තනියම ගිහලා ජොලියට බැසා. අඹුවට ගියපු දවසේ මොකද වුනේ? දන්නවනේ ගමරාල දිවිලෝ කී කතාව. ආයෙත් ඒ නෙමෙයි තමයි. ඉතින් මේ අපි නිවන් දකින්න හදනවා ගෙදර ගෑනිත් එක්ක. කරන්න බෑ. පවුල් කණ්ඩවත් බෑ නිවන් දකින්න තියෙනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඉතින් ඒ නිසා මේක ආත්මාර්ථකාමී කියලා ඉතින් කොනහර. මේ තනියම නිවන් දකින්න හදනවා කියලා. මම කියනවා තනියම නිවන් දැක්කත් ඒක වීර ක්‍රියාවක්. අභීත ඒක මේ අනික් කොල්ලත් එක්ක තියෙන තරහක් නිසා නෙවෙයි. ඒගොල්ලෝ අපි අනිවාර්යයෙන්ම ගන්නවා සාක්කියට. ඒගොල්ලෝ නිසායි අපි දන්නේ ඒක වැරදි. ඒ වැරදි බව පේන්නම තියෙනවා. ඒක හිතලා ගන්න බෑ. හැබැයි මධ්‍ය ප්‍රතිපදාවට දාගන්න ඕනේ. සම්මා ජීවිත තමන් යනවා. කාටවත් බය නිසා නෙවෙයි. ඒ කාටවත් කියා බණ්ඩක් දීමුද්දාජොච්චමන් වහන්සේලා කියා ඒක කම්මැලි බව හැබෑව. සිද්ධි බවුල නැති බව හැබෑව. හැම කෙනාම කියන විදියට <clears throat> නැත්නම් හැම කෙනා බලාපොරොත්තු වෙන විදියට ලාභ සත්කාර සම්මාන සිලෝක නැති බව හැබෑව. ඒ පාර කිම උලඟකටවත් අලක් කරන්න බැරි පාරක් තියෙනවා. මොකාගත් බාධාවක් නැහැ. ඉතින් ඒක කෙනෙකුට යාර වේදනාව පිළිබඳ හැම වෙලාවෙම බලනවා. අධික සිලිදාරයේ තියෙන අධික සැප දුක මගාරවලා නැදමාවතේ යන්න. එහෙම යන්න බැරි වෙන්න කාරණාව තමයි මේ වේදනාවට පාදක වෙන ස්පර්ශ පිළිබඳව වේදනාව වගේම අපි ඉතින් නොදැනුවත්කම. නැත්නම් අපි දන්නවා කියලා හිතාගෙන අමනකම්. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය විඥාය. අන්තිලා ප්‍රතිපත්‍ය විඥාවකුත් තියෙනවා බණ අහලා නැහැ. ඇත්ත දන්නේ නැහැ. Simple unknowing. එහෙම නැත්නම් misperception එකක් තියෙනවා. අපි ස්පර්ශය දන්නවා කියන්නේ. ස්පර්ශය කියන චෛතසිකය වේදනා චෛතසිකය වගේ ඒක පිළිබඳව බුද්ධ දේශනාවක එහෙම නැත්නම් මේ ආර්ය විනයෙහි ඒක දක්වන හැටියට අපි මේ ස්පර්ශය සඳහා දඟලන නැගලිය බලනකොට චික මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක දින්නේ නැත්නම් ඇත්ත නැත්ත කරගෙන නැත්ත ඇත්ත කරගෙන දින්නේ ඒ නිසා අපේ භාජනේ ඉඩක් නැහැ අලුතින් කවුරුහරි කියලා දෙනුන එක ඒ නිසා බණ අහනවා කියලා කියන්නේ ලොකු නිහතමානිකම ධර්ම ගෞරවයක් එතකොට බෑර තමන්ගේ පොදිය පැත්තට කියන්නේ මම දන්නවා කියන පොදිය ඇත්තක තිබ්බේ නැත්තම් අලුත් දේවල් වලට ඉඩ නැහැ. ඒ නිසා ස්පර්ශ ගැන කියනකොට පිටි මේ ස්පර්ශ ආයතන හයක් තියෙනවා මේ පංචෝකාර භවයේ. ඒ කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. ඉතින් ඒක ඇත්තටම පරිණාමයේ මෙතෙන් දියුණුවෙච්ච නැති සත්තුන්ට ලැබිලා නැහැ. ඒක එකනට එකනට අඩු වැඩි වශයෙන් ලැබිලා තියෙනවා. මේ මනුස්ස භවයේ පංචෝකාර භවයේ මේ හයම ලැබිලා තියෙනවා. එක වෙලාවක දී ඇති වෙලාවක අපිට තියෙනවා ඕනෙනම් රූපයක් මුලිච්ච කරගෙන රූපයකට හිත දාගෙන රූප චක්කු සම්පස්සේ ලබන්න. එහෙම නැත්නම් අපිට කනට එන ශබ්දයකට හිත දාලා සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ගන්ධ සුවඳ, දිවට රස, කායට පහස සාහිතට එන අපේ එක එක ප්‍රියමනාප අදහස් වල යන්න පුළුවන්. මේ එක්කෙනෙක්වත් දන්නේ මේ හයම එකවර කරන්න බෑ. මේ හයම අපිට තියෙන ප්‍රභවයක් වුණාට මේ හයම අපට තියෙන නාලිකා හයක් වුණාට එක වැරකට එකයි වැඩ කරන්න කියලා කවුරුවත් පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි හිතාගෙනත් වැඩ කරනවා, අනුංගනත් හිතනවා. මේ හය ලැබුණු පළියට හයම වැඩ කරනවා. නමුත් ඒක ඊටාත්ම දියුණු තත්ත්වයට දියුණු කරපුවාම ඊටාත්ම කාර්යක්ෂම වුණාට පස්සේ තේරෙනවා අපේ හිත රූපයක් බලන්න ගියේ. ඒ බලන වෙලාවේ සත්‍යයක් අහන්න බෑ, එන ගන්න සත්‍ය. ඒ වෙලාවේ මිනිකුරු වදක් තිබ්බත් එහෙම නැත්නම් තමන් මල් සුවඳ තිබ්බත් රූපෙට හිත ගිය වෙලාවේ ඒ වගේ මේ වෙලාවේ ගඳක් නැහැ ඉතිවට තියෙන රසක් දිවේ රස මාසෝලක් තියාන හිටියක් දැනෙන්නේ නැහැ ඒ වගේම කයට මුණ පහස තිබ්බත් උල තියලා හිටියත් අපි නැත්නම් බිල්ලද කොටයක් උඩ හිටියත් පහස විඳින්නත් බෑ හිතට වෙන දෙයක් කරන්න බෑ රූප බලන විලාදී රූපේ විතරයි තියෙන්නේ ඒන්නේ ඒක දන්නේ නැති නිසා අපි හිතනවා මේ හයක් ස්පර්ශ ආයතන තියෙනවා. ඒ නිසා මේ හයම තියෙන්න ඕන කියලා අපි ගෙදරකට ගියොත් මේ හයම ගන්න වගේ අපි රූප ඇති කරලා දෙන රූප වාහිනිය කියලා කියන්නේ. සත්‍ය ඇති කරන සත්‍ය වාහිනිය කියලා කියන්නේ. ගඳ ඇති කරන ගඳ දේවලුත් පුරවගෙන ඉන්නවා ගෙදරකට. රස ඇති කරන ආහාර විවිධ දේවල් දවල් ආහාර රැට ආහාර දියර ආහාර ඝන ආහාර කියලා පුරවගෙන ඉන්නවා. පස්සට විල්ලුද විවිධ ආකාරයේ කොට්ට මෙට්ට ඇඳ ඇති යාන වාහන පුරවගෙන තියන්නේ. විවිධ අදහස් තියෙනක බොහෝම සැපයි කියලා චින්තනයේට නොබෙල් ප්‍රයිස් දෙනවා. කිචනට නොබෙල් ප්‍රයිස් දෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම තියෙනකොට පොහසත් කියලා කියනවා. නමුත් මේ අම්මණයාට තේරෙන්නේ නැහැ. ඔය කොච්චර කොට ගහගෙන ඉච්චත් එකයි එක වෙලාවට ගන්න. ඉතින් මේ හයම හම්බ කරන්න කොච්චරක් අටකින්ද? හයම සම්පූර්ණ කරන්නත් අලුත්. ඒ මැදිවට ඒ අම්මණයා දරුවන්ට හයම දෙන්න. අම්මට ප්‍රත් හයම දෙන්න. ගුරුවරට හයම දෙන්න. අන්තිම බලපුවාම මේ මේ කෑදර කමකට වට කරගත්තට එකවරකට එකයි පාවිච්චි කරන්න කියලා දන්නවනම් හම්බ කරන්න එපයි කියන්නේ පා මොනතරම් හිඟන කමක්ද තියෙන බලන්න ස්පර්ශ චෛතසිකයක් තියෙනවා නාලිකාවක් තියෙනවා එකවරකට එකයි කරන්නේ මේක දන්නේ නැතිකම කොච්චර තකින් බලපානවද කියනවනම් සතිය වඩනකොට පිට ආරමුණක් ආපු ගමන් කියන සතිය කරනවා. මේ චෝදනා කරන්න බෑ. අපි ආනපානේ ඉන්න වෙලාවේදී ආනපානේ සතිය තියෙනවා. සද්දයක් ආවම සතිය සද්ද තියෙනවා. ඒක ආනපානේ නෑනේ. ඉතින් ඒ නිසා ඒ බව දන්නවනම් පශ්චත්තාපයට දෙයක් නැහැ මේ ශක්තිය තියෙන අරමාර වෙලා තියෙන. නමුත් ආධුනික යෝගාවචරය ඒ කාර්මිකයට එහෙම හිතනවට ගුරුවරුන්කු කියන්නේ නැහැ. ඒකන පුළුවන් තරම් එකකම ධානයෙන් බලන්න බලනකොට කොයි අරමුණේ කොයි අරමුණට ගියාද? ආනපානෙ තිබුණා ක්ෂණ බංගුරයි චිත්තක්ෂණෙන් චිත්තක්ෂණෙන් සතිය කැටි කැටි යනවා. ආනපානෙල සද්දයකට ගියත් වේදනකට ගියත් හිතිවිලට ගියත් ක්ෂණ බංගුරයි. ඒ ගිය වෙලාවේ එතන නේද මේකේ නැහැ. මම මේ හිතේ ක්‍රියාකාරකම එච්චර යහුසුලුයි. ප්‍රචාන්වංශයේ දේශනා කරනවා. උපමාවකින්වත් පෙන්වන්න බෑ හිත කොච්චර යහුසුලුද කියලා. හිතේ ඒ තරම් වේගෙන් පයින්නවා මේ රූපයක් පළ ලැබෙන සද්දයක් අහනකොට මෝඩයාට හිතෙන්නේ දෙකම තිබ්බයි කියලා එකද. උන්ටෝට සතුටක් තියනට විතරක්. ඒක සුද්ධ කියන්නේ thin slicing of time කියලා. කාලේ ඉතාම පුංචි අංශුවට කඩලා සතිය පිළිටියොත් මේ සතියට පුළුවන් කරලා මෙතෙන්ට ගිහිල්ලා ඇවිල්ලා මේකම හිටියා වගේ පේනවා. ඒකේ උපමාවක් පෙන්නනවා සර්වචන් වහන්සේට තිබිච්ච ඒ සරුඤ්‍යතා ඥානයේ සායුධිවිද ඥානාති බලනකොට සර්වඥාන්ට සම කෙනෙක් නැති වුණාට කෙනෙක් විදිහට ඒ ප්‍රාතිහාර්ය පෑමේදී ස්වාමීන් වහන්සේ තමයි සර්වඥාන්සේ උපාධිය දීලා තිබුණේ. ඉතින් ඒ කාර්යතු සංසේ අන්දෝබනන්ද නාගරාජා දමනය කරන්න ගියාම ඒ නාගරාජාට විශාල ඉර්ති තියෙනවා. එයාට ඕන වෙලාවක පටේ කසිනට සමාදින්න පුළුවන්. ඒකල ඕන කෙනෙක් සහල් බවට පත්ලා උඩ විසි කරන්න. ඕන වෙලාවක තේජෝ කසින සමාදින්න පුළුවන්. ජීන්තරක් ඇති කරලා පුච්චන. ඕන වෙලාවක ආපෝ කසින සමාදාන්න පුළුවන්. වතුරක් ඇති කරලා පපා කරවන්න. මේ විදිහට එක එක කසිනවලට කොච්චර ශීඝ්‍රයෙන් යන්න පුළුවන්ද කියනවනම් චින භාවනාවට ආරම්භ කරපු මූල කර්මස්ථානට එන්නේ නැතුව කසිනෙන් කසිනට පනින්න. ඒක සාමාන්‍යයෙන් භාවනා කරනකොට ගන්න බෑ හැම වෙලාවෙම එක කසිනක ඉඳලා අනිත් කසිනට යනකොට මූල කර්මස්ථානට ඇවිල්ලා යන චිත්තක්ෂණයක පමාවක් තියෙනවා. කෙලිම මේකෙන් මෙතන පයින් බෑ. ඒ නිසා යව দমনය කරන කිසිම බුද්ධ ශ්‍රාවකයෙකුට බෑ. මොකද මේ නාගයාට පුළුවන් කෙලිම වතුරේ ඉඳලා කෙලිම ගින්දටමයි. වතුරේ පහර දෙනවා ඊට පස්සේ ගින්දරේ පහර දෙනවා. අනිත් එක්ක නා වතුරේ පහර දෙනකොට ඒකට උත්තර දීලා මූල කර්මස්ථාන කියලා අතින් දෙනකොට දෙවෙනි එකෙන් පහර දෙලා ඉවරයි. ඉතින් සාරිපුත්තු ස්වාමීන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ යෝසුලුකම නිසා නන්දෝපනන්ද නාකරාජයා ගාවට ගිහිල්ලා ඌ ගිනි පිපිනකොට මේ වතුර දෙනවා. ඒ වතුර දෙනකොට මේ ගිනි පිපිනවා. මොකද උන්වහන්සේට ආය මූල කර්මත්තන්ට ඇවිල්ලා යන්න ඕන කමක් නැහැ. ඒ තරම්ම බොහෝ කරලා. ඒක සාමාන්‍ය බලහිනකොට ඇයි මේ සාමාන්‍ය සාරිකුට බැරි? ඇයි සාරිපුත්තු සාසර පුළුවන් කියන්නේ? උන්වහන්සේ සතියේ තරම් යොසුලු. අපි ළඟ මේ තියෙන සතිය. මේ ස්පර්ශයේ වැඩ කරන හීන් සීලුව එතන මේ සූක්ෂම ගතිය තර්කේ පළලා දෙන්න පුළුවන්. ඒත් අත්දකින්න බැරි අපේ නිත්‍ය සංඥාව නිසා. විශාල නිත්‍ය සංඥාව කියන්නේ අරමුණක් නිත්‍යයි, වඩන සතියක් නිත්‍යයි, මෙනෙහි කරන හිතක් නිත්‍යයි. කියලා තමයි මම මේ අරමුණු දිගට බලහන් ඉන්නවා. ඒතර කවුරු හරි අහුවොත් එහෙම ආනාපාන විනාඩියක් දෙකක් කියලා. ඒ ආනාපාන දිගට මේක වගේද තිබ්බේ වෙනස් වුණාද කියලා එයා පුළුවන් තරම් උත්සාහ කරන එක වගේ තිබ්බයි. කිසිම දෙයක් ඉන්න කැමති නෑ. භාවනා දිනුවක් පවදන්නේ නෑ. ආනපාන දිහා බලන්නේ ඒක වෙනස් වෙන වෙනස් වෙන පුංචි පුංචි ස්වභාව ලක්ෂණ. වෙනස් වීම බලන්නයි සතිය දිනු කරන්නේ. නමුත් නිත්‍ය සංඥාව ගේ කරන අරමුණ වෙනස් වෙච්ච ගමන් මේ නාසයට නිච්ච එක පපුවට ගියොත් කලබල වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මම මේ ආනපානේ නාසයට බලන්නේ. කොහොමද ඒක පපුවට යන්නේ? ඒ තරම් ඒ ස්පර්ශාවේ තියෙන මේ යෝසුලු ගතිය නැතිකමක් නෙවෙයි. ඥානසාමයේ හුස්ම තියා බල බල ඉඳලා අරමුණ වෙනකට පෙන්නත් හුස්මම වෙන ස්වභාව ලක්ෂණයක් බලවත් හුස්ම වෙන ආකාරයක් දක්වන යෝගාචර අභියෝගයකට බාර ගන්නවා වැරදුනයි කියලා කියනවා මොකද මේ ස්පර්ශය පිළිබඳව අපේ තියෙන නිත්‍ය සංඥා ඔච්චරක් භවනා කරන්න වේද යෝගාචරයට මේක නිතර වෙනස් වෙනවා අනේ වෙනස් වෙන එක වෙනස් වෙන ආකාරයෙන් ඒ ආකාරයෙන්ම දැකෙන තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ පිට ගන්න බැරි එක නැති නිසා නෙවෙයි ඒකට වෛර කරන්න නිසා සංඥාව නිසා හැම වෙලාවෙම වාඩි වෙන්නේ ඊයේ දකපු ආනපන තමයි මේ දකින්න. ඒකද එන්නේ අර පරට්ටිම තමයි. ආ ඒ ඊයේ පරට්ටිම තමයි. හැමදාම එකත් එක්ක ද්වේෂය. හැම වෙලාවෙම අපි බද්ධ වෛර බැඳගෙන නැත්නම් බද්ධ සම්බන්ධතා බැඳගෙන හැම කෙනෙක්ම දකින්නේ අර කන්නාඩිය හරහා තමයි. අපිට කවදාකවත් බෑ. තව කෙනෙක් බාටපත් තුනත් අපි දැන චපල කපේ. ඉතින් මේ தත්ත්ව නිසා ස්පර්ශය අනිවාර්යයෙන්ම අපිට අරියාදුට හිටලා තියෙනවා. භාවනා කරනකොට තේරුම් ගන්න පුළුවන් නම් ස්පර්ශයේ කිසිම ඡායාවක් නැති කිසිම න්‍යායපත්‍යක් නැති කඩප්පුලි නොකරමන දහවතුරයි. සතියෙන් හැර මොනම දෙයක් බලන්න. කොයි එකකින් බලවත් අත හිතාමත බලන්න. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. මේ වෙන්න ඕන නම් එහෙම තමයි. හිතාන බැලුවොත් එහෙම තමයි මේ. එහෙ උමෝඩකම, එහෙ චපලකම, එහෙ වංචනික ගතියක්, එහෙ මායාකාරී ගතියක් කපාගෙන මේක ඕන දෙකින් ඕන දෙයක් වඩපත් වෙන්න පුළුවන් කියන ක්‍රමයට සතිය දියුණු වෙන්න ආර්ය භූමියට කියලා එහෙම නැත්නම් බලන්නෙම මේක ඒ විදිහටම තියෙනවා කියලා. දැන්ට අවුරුදු 20ක 30ක විතර ඉඳලා මම මේ විද්‍යාවයි බුද්ධහමයි සම කරන්න හදන එක නෙමෙයි කරන්නේ. නිදර්ශනයක් සපයලා දෙන්න හදන්නේ මේ තර්කයෙන් මේක අල්ලගන්න. අද තියෙනවා ප්‍රධාන වශයෙන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් එක කතා කරන්න පටන් ගත්තොත්. ඒකේ තියෙන යෝසුලකම යෝසුලකමක් අද වෙනකොට ඒ පරිශන කාටල දැකලා තියෙනවා. එකම අංශුවකට එක වෙලාවේ දෙපොළක ඉන්න පුළුවන් තරමට මේක දිහුසුලි. ඒක වලාකුලක් වගේ තියෙන, එතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. ඒකට නන් ලෝකල් ෆිනොමිනා කියලා කියනවා. ඒ වගේම මරණ මොහොතේ අත්දැකීම් බලනකොට ඒ මනුස්සයා මෙතන ඉන්නේ. නමුත් කාමරයේ වෙන දේවල් පේනවා. පැහැදිලිවම කියනවා. මම මර ඇඳේ තමයි හිටියේ. මේ මේ දේවල් කරා. ඒකට මගේ සහෝදරයා දොස්තර මහත්තයත් එක්ක අඩටට්ටු කතා කරගෙන මම දැක්කා. ආත්‍ත්‍යන්න බෑ. ඒකෝ කියනක වෛද්‍ය සාහිත්‍යයටත් විරුද්ධයි. අපේ ආකන් දිවනාසයටත් විරුද්ධයි. গুপ্ত වේදා වේදල් গুপ্ত බද්ද ඵලයක් වෙනවා බෑ කියන්න බෑ. ඔයගොල්ලෝ පෙන්නනවා 116ක් ඔප්පු කරලා තියෙනවා. ක්‍රම කවුරු කිව්වත් එකම ගතියක් තියෙනවා මරපේ අත්දැකීම. තා ගන්න බෑ කොහෙන්ද වෙන්නේ? බාහන කරපුවයි නෙමෙයි. කිසිසේත් බෞද්ධත් නෙමෙයි. ඒක බල ප්‍රතිශ කාල. එනවා කවස් තීරි කියලා එකක් තියෙනවා. ඒ කවස් තීරිකේ පෙන්නනවා ඕනම දෙයකින් ඕනම දෙයක් හැදෙන්න පුළුවන්. මෙච්චර මැත්ස් වල එහෙම ගණන් ගත්තේ නෑ මැත්ස් කියලා කියන්නේ අනිත්‍ය කියලා කිව්වහම හරියටම මේ මේ සමීකරණ දෙක සම්බර කරපුවාම වෙන්න පුළුවන් දෙයක් කියන්න පුළුවන් දෙයක් තමයි වෙන්නේ. මැත්ස් වල නැත්තම් ගණිතයේ ඉහළම කෙලවර තමයි chaos theory fractions කියලා කියනවා. ඕනම දෙයකින් ඕනම දෙයක් වෙනවා. ඉතින් ඒකට උදාහරණයක් දෙන්නේ ෆ්ලොරිඩා වල සමනලයේ අත්තටුවක් සැලුවොත් එතනින් එන වාතයේ පොඩි කලබිල්ලක් තියෙනවා නම් ඒකට අවශ්‍ය සාධක ලැබුණොත් කැලිෆෝනියා වල සුළඟ සිලුසුලඟක් ඇති කරන්න ඒක ඇති. ඒකෙන් කැලිෆෝනියා වල වටේට වෙරළි තුලසුලඟක් ඇති කරන්න පුළුවන්. ඒක බලපාන්නේ ඉතින් සමනලයක් ගහනවා ඒක ඇති වැඩේ කරන්න. ඉතින් ඒ නිසා දැන් මේ මූලධර්ම නිසා හරි ලේසි පිට විස්තර කරගන්න බැරුව තිබුණ නැත්නම් බටහිර ලෝකයට ඕල්මොස් නම් වෙලා තිබුණා. මේ කර්මේශා කර්මඵලයේ මේක මෙතන මැරලා ගිහලා තව තැනක උපදිනවා. ඒ නැත්නම් මේක වෙලා මේක වෙනවයි කියන එකට හරියට ওই ධර්ම එකතු කරන්න හදනවා. ඒ කියන්නේ අපි කොච්චර මෙතෙක් කල් මේවා දැක්කේ නැත්තේ මොකද? අපි මේ මේ දේම මේක වෙන්න ඕනේ කියලා අපි න්‍යායක් හදාගන්නවා. ඒ න්‍යාය නිසා ඇති දේ දකින්නේ අපි දැක්කත් ඒක ප්‍රතික්ෂේප කරනවා. අපිට ඕන දේ තමයි දකින්නේ. අපේ හිත කුරුවල් කරලා තියෙන පන්ති කාමර. තමාමත්ම වටින කාලය අපේ පන්ති වල ගෙනියලා ඊට නාසි කඳුරෝර වගේ අද කුණු හර්ප කරලා තියෙන අපේ ඔළුව. මොනවාක්වත්ම ගන්න දෙයක් නැහැ. ඒක රේකී ක්‍රමයට අර ශාස්ත්‍රයේ මේ ශිල්පය හදාරලා අපේ චුතුම අර දෙයක් තියා ඇති හැටි බලන්න පුළුවන් කච්ච කුරුවල් කරලා. ඒ නිසා මේ අධ්‍යාපනයේ කියන එක එක කන්ඩිෂනින් එකක්. සමලේ කුරුවල් කරන එකක්. දන්නවනම් ප්‍රශ්නයක් නෑ ඒක ටූල්ස් ටිකක් තියෙන කාටියට අල්ලගත හැකි. මම මේක අදහන්න ගත්තොත් උඩ කවදාකවත් සත්‍ය වෙන්නේ ගුඪ ධර්මයක්. සත්‍ය වෙන්නේ গুপ্ত ධර්මයක් විදියට. ඒක කොහොමද වෙන්නේ? හැම එකම තත්ක. ඉන්සයි ස්පර්ශයයි අල්ලගන්න. එහෙම නැත්නම් ඒකේ තියෙන මේ ස්පර්ශය අනුයි වේදනාව ඇති වෙන්නේ කියලා අපි අටිචෝපාදේ සපච්චා වේදනා කියලා කිව්වට අපිට දවසක පුළුවන් වෙන්න වෙනවා වේදනාව නිසා ස්පර්ශ ඇති වෙන්නේ කියලා මේක තියෙන අනිත් පැත්ත දකින්න. මේ විදීම් රටාව අනුව තමයි අපි වේදන ස්පර්ශ කරන්නේ. මොන දේ තිබුණත් අල්ලන්නේ මට ඕන දේ. අපි හිතන්නේ මේ අල්ලපු දේ අනුව මට විදීම ලැබෙනවා. ඒක තමයි මේ ස්පර්ශ පස්පච්ච වේදනා කියලා අපි විස්තර කරන්නේ. ඒකේදී ඔය මේ මේක තියෙන අනිත් පැත්ත. වේදනා වින්දට පස්සේ හොඳ නැති කතාරලා හොඳ ඒක අල්ලන පෙරීමක් නැත්නම් වර්ණාව ශෝෂණයක් අපි ළඟ තියෙනවා කියන්නේ ඔය කටුකුරුදී ස්වාමීන් වහන්සේ සෑහෙන උත්සාහයක් ගන්නවා සංච මතක් කරනවා අපි මේ මදුපිණ්ඩික වගේ සූත්‍රයක් ගත්තොත් ඒකේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ සපච්චා වේද කියනවා ඇහැට රූපයක් පුඩිච්ච වෙච්චහම ඒ යම් හේකින් ඒ සංසිද්ධිය මතට විඥානයේ ඥානං හිත ඥානං මේ විඥානයත් රූපයක් ඇහත් තියෙන තාක්කල් ඉවතී එකට යන තාක්කල් ස්පර්ශයේ සිටේ ස්පර්ශය එතකොට අපි කනට ඇහෙන ශබ්ද විඳින්නේ නැහැ නාසයට එන ගඳ විඳින්නේ නැහැ මොකද අපේ හිත චක්කු විඥානේ පාඩපත්ලා ඉවරයි රූපේ විතරයි අපි විඳින්නේ අටුවාව පස්ස පංචමක ධර්ම වල පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා මේ පස්ස පංචමක ධර්ම උගන්වනවා ඒක බොහොම ප්‍රසිද්ධයි අපි දන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා සම්මාදිට්ඨි සූත්‍රයේදී පංචමක ධර්ම නැත්නම් නාම ධර්ම විස්තර කරලා තියෙනකොට උන්වහන්සේ මතක් කරන්නේ වේදනා සංඥා චේතනා පස්සමනසික. ස්පර්ශය ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අපේ රුචි අරුචිකම් කියන වේදනාව එන අරමුණු පෙරනවා. හඳුනා ගැනීම සහ තබන හඳුනා ගැනීම සඳහා තියෙන සංඥාවල් සහ ඒ සංඥාව හඳුනා ගැනීම ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා සිද්ධ වෙලා තියෙනවා. තරක වේවා මේක වේවා කියන දේවල් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා සිද්ධ වෙලා තියෙන නිසා අපි ස්පර්ශ කරන්නේ වේදනා සංඥා චේතනා වලින් පෙරිච්ච දෙයක් මිස එන දේ නැහැට නෙවෙයි. මෙන්න මේක දැක ගන්න ගියොත් එතකොට මේ භාවනා මානසිකාරය හරිම රැඩිකල් වෙන්න ඕනේ. හරිම විප්ලවීය වෙන්න ඕනේ. එතකොට මේ එකම බුදු ආන්දර මේ දෙකම කියන්නේ. සපච්චා වේදනා. සාධිකිනෝ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය. එතකොට මේ ආනන්ද සාංශේ විහිළු කරනවා. මේ පස්ස ඉස්සරහට දාන්න කියලා තමයි මේ බුද්ධහම කාලා තියෙන්නේ. පස්ස චෛසික ඉස්සරහටම දානවා. එහෙම නැත්නම් අපි දාන්නේ. අනුසාරිකුත් සාන්ති කියන පත පතර ගන්නේ. අපි යමක් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා ඒක අපේ වේදනාවෙන් සංඥාවෙන් චේතනාවෙන් පෙරිලා තමයි වෙන විදිහකට කියනවා නම් අපිට ගොඩාක් අරමුණු තිබුණොත් එක සැරකට ගන්න පුළුවන් එකක් නම් ඒක ඕනම කෙනෙකුට තේරෙනවා මේ තියෙන අරමුණු වලින් කොයි එකද ගන්න කියන එක වරණයක් සිද්ධ වෙනවා ඒ වරණය මම කරන ලද දෙයක්ද එහෙම නැත්නම් වෙන කෙනෙක් කරන ලද දෙයක්ද දෙගොල්ලෝ එකතු වෙලා කරන දෙයක්ද ඒක නැත්තම් දෙකොල්ලකින් පරිබාහිර වූ අධිච්ඡ සම්පන්න දෙයක්ද කියලා බලුවොත් ටිකක් ස්පර්ශ කරන්න ඉස්සර වෙලා අපි අපි වල තියෙන තියෙන සංඥාවල් සහ අපේ ඥානපටුත්වය ඒක නැත්තම් මේ මට මේ වේවා කියලා අපේ තකමන දේවල් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලම තෝරලා තියෙන්නේ. ඒ අනුවයි අපි ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කරනකොට මම යතහවුරු වෙලා ඉවරයි. රුචර්චිතහවුරු වෙලා ඉවරයි. මාන්නිතහවුරු වෙලා ඉවරයි. ක්ෂණවතහවුරු වෙලා ඉවරයි. නිසා ස්පර්ශ කෙරුවම පිළිගන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ ස්පර්ශ කෙරුවට පස්සේ විඳින්නේ ස්පර්ශ කෙරුවට පස්සේ සංඥා කරන්නේ. ස්පර්ශ කෙරුවට පස්සේ චේතනා කරන්න කියන එක අපි භාවනා කරන කෙනා විවුර්තෝ තියාගන්න. ඒක නිසා වෙත පැමිණෙන කිසිම දෙයක් හොඳයි නරකයි කියලා තෝරන්න යන්න එපා. වේවා නොවේවා කියලා තෝරන්න යන්න එපා. එන දෙයට එන්න දුන්නොත් අපිට කවදා හරි අමතර වෙටි කියලා ලැබෙනවා මේ අපේ පරිශ්‍රණය ඔප්පු කරලා පෙන්නන. නමුත් අපේ හිත කවදාකවත් අරමුණු රාශියක් තියෙනකොට වෙන දේ පිළිගන්න කැමතිද? ආනාපානට හිත යොදුවට පස්සේ සද්දයක් කරනවා හිත නරක කරනවා. අනුපාන භාවනා කරන හිත ඉලක්කව හිත නරක කරනවා. වේදනාවක් ආව හිත නරක කරනවා. සද්දයක් කරනකොට නම් අපි හිතුවොත් කැසයි කියලා විකාපයකට එක තරහ. වැස්සයි කියලා හිතන වැස්සත් එක තරහ. නමුත් මේ වෙලාවේ ඕනනම් කහින රද්දේ තියෙන්නේ වෙන දේවල් තියෙනවා ගඳ රස පාහ එකක්වත් අල්ලන්න තොර කැස්ස අල්ලන්නේ කාටයි කන කලින්න ගන්න. මේ ගොඩක් දේවල් අල්ලන්න තියෙදි කැස්ස අල්ලගෙන කහින ගණන්මයි. ඒ තරම් අමනයි මේ හිත. ඒ නිසා සුද්ධ කියනවා මට ඒක ලෝකේ. ඒ සත්‍යය ආයේ උඹට කරදර කරන්නේ උඹ තමයි සත්‍යට කරදර කරලා තියෙන්නේ. උඹට ඕන නම් ඒලා වේදනාවක් අල්ලන්න තියෙනවා. උඹට ඕන නම් ගන්නක් බලන්න තිබ්බා. උඹ ඒක අල්ලගෙන ඒ මිනිස්යාට බැනලා මේ පරංකතම් කියලා. ඉතකින් විතර භාවනා කරන්න ආවම කහින් නැතුව ඉන්න බැරිද? වහින් නැතුව ඉන්න බැරිද? හිමින දොරවහන්න බැරිද? කරදරනේ කියන්නේ. දන්නවනම් ඒ වෙලාවේ සත්‍යෙත් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, අරමුණුත් තියෙනවා. ඔබ මොකටද මේ මේ සත්‍යෙට ගිහිල්ලා අපිලා නේනත් එක නඩු කතා කරන්න කියලා තමයි බලන්න පුළුවන් නම්. ඉමන්සයට දෙන්න තියෙන උපදේශය තමයි ඔය හැම එකක්ම ඉන්නේ පරිවිඩයක් කියන්නේ. තෝරන්න එපා. තේරුවත් ඒක පස්චත්තා වෙන්න එපා. ඒක සිද්ධ වෙලා තියෙන හේතුඵල ධර්මයක් අනුව ඔබ තවදයක් වෙන්න යනවා. තවසයක් වෙන්න යනවා. ආන්නේ වෙනකොට අපිට තේරෙනවා. මේ ඇතුලේ මම ඇතුලයි. නරකම එක තමයි තෝරන්නේ. වැඩිම සැප දෙන හෝ වැඩිම දුක් දෙන එක තෝරනවා. ඒකෝට එහෙම අතරමැද තියෙන දේවල් ලක්ෂයක් තියෙන බොහොම සාන්ති කරන. ඒක තෝරන්න මොකද ඒක නීරසයි. ඒක කම්මැලි. අර කුප්පට දේ තෝරගන්න. මේ මනුස්සයත් ඒ කරන්න ඕන මේක මම කරපු දෙයක් නැත්නම් තෝ කෙරුවේ කියලා තෝ තෝ වරපල කියලා ආයුධ අරගෙන ඩුවක් කර කර. ඒක නිසා මේ දී ඇති චිත්තක්ෂණයක ඒ තියෙන සියල්ලටම සමහිතෙන් බලන්න පුළුවන් නම් අපි ඒකට තාදී මනස කියලා කියනවා. නොසලෙන මනස කියන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනස. එහෙම බැලුවොත් ඕනම වෙලාවක අපේ හිතට හැම වෙලාවෙම සතුටි. හැම වෙලාවෙම වේදනාවක් තියෙනවා. හැම වෙලාවෙම හිතිලි තියෙනවා. ඕනේ නම් මම භාවනාවෙන් පටවනා ගන්නලාද පණවා ගන්නලාද අරමුණු තියා ගන්න පුළුවන්. ඒක නිසා මේ තියෙන පද්ධතිය ඔක්කොටම ඉඩ දීලා ඒක දිහා නොදැක්ක කෙනෙක් වගේ නෑ වුණ කෙනෙක් වගේ ඉබ්බ කට්ට ඇතුළට ඇදගත්තා වගේ මේ තේරම නටන්න ඇරලා එකක්වත් තෝරන්න නැතුව ඉන්න පුළුවන් නම් කියන්නේ අපිට මේ ලැබිච්ච අවස්ථාව වැඩ ගන්න බැරි කාලකන්‍යම් වෙනවා. බුදුරජාණන්සේ කියන තෝරපු ගම ඔය රුචි අරුචියට අහු වෙනවා. සංඥාවට අහු වෙනවා. ඔබට ජීවන හයක් අවස්ථාවලින් ඔබ එකක් තෝරලා පහක් ප්‍රතික්ෂේප කරනවා. ඒ පහ එන්න තිබුණු අරමුණු ගියා ගියාම යය කදාවත් උඹට දකින්න හම් වෙන්නේ. ඒ නිසා හයට මේ ඉඩ තියාගෙන ඉන්නේ කොහොමද? ඒකට කියන අපි ප්‍රභවය කියලා. ඒකින් එන්න පුළුවන්. හැබැයි ඒකකටවත් අපි තෝරලා නැහැ. එතකොට ස්පර්ශයට මොකද වෙන්නේ? ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. අපි ඔක්කොටම සමසේ දීලා ආවම මේ රූප බලන්න පුළුවන්කමක් තියෙනවා. ශබ්දහන්න පුළුවන්කමක් තියෙනවා. ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙද්දී ස්වභාව ධර්මයට හේතුඵල වාදයට වෙන දෙයකට වෙන්න ඇරලා තමන් ඉබ්බාකට ඇතුළට ගත්තා වගේ ඒ දිහා තායි මානසිකින් බලන්න ඉන්න පුළුවන් නම් පූර්ව නිගමනලින් තොරව බලන්න ඉන්න පුළුවන් නම් එක එක වාද ඔළුවට දාගන්න තෝ බලන්න ඉන්න පුළුවන් නම් බරපතල ප්‍රශ්නයක් තියෙන මේ මනුස්සයා සදාචාර වීලිකේ. මේ සදාචාරය හරහානේ හොඳ වැරදි හරි නරක තෝරන්නේ ධර්මාධර්ම ඔක්කොම. නමුත් මේ ස්පර්ශය පිළිබඳව මේ තරම් යතුරට යනකොට මේ මනුස්සයා මේ නොතේරීම හරහා එතන සියල්ලට සමතත්වයේ දීපු නිසා ආගම බරපතල විදිහට අභියෝගයට ලක් කරනවා. එහෙනම් කොහොමද කල්ගෙන අප සිල්පද? කොහොමද කල්ගෙන අප හොඳ නරක හරි වැරදි යුක්ති අයුක්තිය සාධාරණ සාධාරණේ මෙතනදී පාවා දෙන්න බැරිකම පෘථග්ජනයාගේ තියෙන බරපතල ඔලොමොටලක. නිසා පුණ්‍ය පාප පහින කරන්න බැරි මනුස්සයාට මේ පටිච්ච සම්පදාය තේරුම් ගන්න බැහැ කවදා. ඒ නිසා සදාචාරවාදයට අහු වෙන තාක් කල් එයාට එන දෙයට ඉඩ අරින්න බෑ. මොකද අපි එහා කියන්නේ මේ එනදී අපේ සංස්කෘතියට ගැලපෙන්නේ රුචිවලට ගැලපෙන්නේ අපේ හරි වැරදි වලට ගැලපෙන්නේ ඒ නිසා අපේ හරි වැරදි සංස්කෘතිය රුචිවලට අරමුණු වෙන්න අරමුණු එන්න ඉස්සලම් පැනලා අපිට කරා එන දේවල් වරණේ වරණයකට ලක් කරනවා. ඊට පස්සේ අපි දැක්කයි ඒකට චිත්‍ර දැකලා නැහැ. අපිට අපි වර්ණ කණ්ණාඩි හරහා දැකපු එක විතරක් පෙන්නනවා. ආ නිදර්ශනයක් වශයෙන් කියනවා අජිරෝ හම්බ වෙන්න විවිධ පළාත් වලින් එන පණිවිඩකාරයෝ, පයින්ඩකාරයෝ, ගේට්වේ ඉන්න මිනිස්සයා හොඳයි කියලා හිතනොත් විතරයි එන්න දෙන්නේ නැහැ. ඒක නිසා ගේට්වේ ඉන්න රජ්‍ය රෝපත් කරපු සේවකයෙක් නමුත් සේ සේවකයා තමයි රජුරෝ කරායන කට්ටිය. ඒක නැත්නම් රාජ්‍ය පාලනය කරන්න බෑ. ඔක්කොටම එන්න දුන්නොත් හතුරයනවාද? ඔට්ටුකාරයනවාද? ඔයනයිනවාද හොයන්න බෑ. ඒ නිසා මේ කවුද මේ ගේට්වේ ඉන්නේ? ඒ පංච රජුරෝ විසින් පත් කරපු රජුරෝ විසින්ම පත් කරන ගේට්වේ මොකාවල්කාරය වුණාට ඒ විනිශ්චය කොච්චරක් රජුරුවන්ගේ රට පිළිබඳ තියෙන දැනුමට ගන්න විනිශ්චයට බලපානවද කියලා බැලුවොත් මේක දැක ගන්න රජුරෝ කැමති නෑ. අඳුරන කරන්න බෑ දැනගත්තේ. දැනගත්තොත් ඒ වගේ තමයි මේ විඥානීය දන්නේ සංස්කාර විසින් පෙරලා දෙන ලද්ද විතරයි. නැත්නම් චේතනා විසින් පෙරලා දෙන ලද්ද විතරයි. ආයෙ කියලා හිතනවා සියල්ල දන්නේ. අපි ගන්න විනිශ්චය 100ක් යුක්ති සහගතයි. ඇත්තටම විඥානේ අහිංසක වෙන්නේ තියා දෙන්නේ ආතෝරු තීන්දු කරන්නේ වෙත පැමිණෙච්ච තොරතුරු වලින් විතරයි. ඒ වෙත පැමිණෙන්නේ චේතනා විසින් තෝරණයම විතරයි. ඒ නිසා ගන්න තීන්දුව. අන්න ඉස්සරහයි පස්සේ දෙකේම චේතනා දෙල්ලයි. මොන සාධාරණයක් වුණත් චේතනාව දන්නවා මට මූලික ඇති කර දීපු විඥාණය මට දැන් 16ක් වෙලා ඉවරයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ස්පර්ශ මට්ටමට එනකොට චේතනා කෘත්‍ය හමාර කරලා ගිහිල්ලා බුදියාගෙන දකින්නේ චේතනා පෙරලා දෙන එක විතරයි. මේ චේතනාවල තියෙන මේ ෂටගතිය, මායාවී ගතිය සහ වංචනික ගතිය උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ. ඇන්දකොරේ ගිටේන හොරෙක් තමන්ගේ පුතා කියලා ගොම්මණට අඳුනගෙන ඉඳගත්තොත් මොකද වෙන්නේ කියලා. ගේ කඩන්න හොරට හැන්දා ගොම්මණේ ඉන්න මිනිස්සේ ඉන්න නාකේ ආච්චි කෙනෙක් හරි සීයා කෙනෙක් හරි ඉඳලා අනියුක කාලයකට පස්සේ පුතා එනවා කියලා වරෙන් පුතේ ගිය ඇතුළට කියලා අරන් තියාගත්තොත් මොකද කරන්නේ වගේ මේ සංස්කාර පිළිබඳ හැඟීමක් නැතුව අපි කොච්චර තටමැව්වත් භාවනාවේදී අපි කිව්වත් ආස්වාද ප්‍රසවාසය දැක්කයි කියලා අපි කිව්වත් ආස්වාද ප්‍රසවාසය හරහා සද්ද දැක්කයි කියලා අපි කිව්වා ශබ්දේ හරහා ආස්වාද ප්‍රසවාසය දැක්කයි කියලා. ඔක්කොම චේතනාවකේ බලාධිකාරිය යටතේ සිද්ධ වෙනවා. ඉතින් පුළුවන් ද මේ චේතනාවේ තියෙන ෂටගති, මායාවී ගති සහ වංචනික ගති දැක ගන්නා සුළුයි භාවනා කරන්න. ඒක හරීම හාස්‍යජනකයි. මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ බිමක ලෑලියලන්ට ගානකොට මේ දෙපැත්ත දෙක ගානට ස්පර්ශ වෙන්න වදන්නේවයි. එකින් එකට එකින් එකට හැපියා ගත්තා වගේ කියන වදන දැන් කවුරු පව් වෙනකොට ඔක විලව් වෙනවා. මුලති ගහනකොට මේක වදනවා. ඒ වැද්දිල්ල ගහේ තියෙනකොට එහෙම ඕව නෑ. ඔය දී ඕම නෑ. ඊට පස්සේ දී මොලේ තියෙනකොට ඕවම නෑ. ඒසුක ගෑවටත් ඕක හරියන්නේ නෑ. හොඳට ගහන්න ඕනේ. මේ දෙක වදන්න වදන එක තමයි ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. ඉතින් ගානකොට ඒ වඩුවා මේ පරණ වඩුවේ කරන මම කතා කරන දැන් තියෙන උපකරණ තියෙන ගන්න නෙවෙයි. ඒ ගාන ගමන ඒ තමාම ගාපු ලීය කන හැට දාලා බල බල තමයි ගාන්නේ හරියට තමන්ගේම වැඩේ තමන්ම විවේචනය කරනවා. වෙන කෙනෙක්ගේ ඇහෙන් බල බල තමයි කරන්නේ. ඉතින් බලනකොට පේන්නේ එයාට මේ මම කරපු වැඩේ මටම දැකයි වගේ. ඒ කන හැට බැලිල්ල නැත්තම් එක තැනක අපිට මුගැට්ටක් තිබුණා කියලා කන හැට බැලුවා. ලකුණක් තියාගත්ත එක ගාව කෙටියක් තියෙනවා. ගාලි වල ආයුෂල බලන්න වෙන ලොකු එක නැති වුණාට පස්සේ ඊගාවට තියෙන ගාවේ ඊට පස්සේ ආයෙත් කනාට බලනකොට මේ දෙකටම මෙඩිය පුංචික දැම්පේ. මොකද ගාලා ගාලා දිගියත්ෙන් අල්ලපුවාම රිබන් පැටි වගේ එක දිගට කැපුණා කියලා දන්නවා. අනිත් වගේ මේ භාවනා කරනකොට අපිට ලොකු වැරද්දක් අහුවෙනවා. ලොකු වැරද්ද තියෙනකම් පොඩි වැරදි අහුවෙන්නේ නැහැ අපිට. දැන් ලොකු වැරද්ද දැක්කට පස්සේ අපි ඒක ගෙවන් වෙනකම් කරලා කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් කරලා ඒක නැතුණාට පස්සේ දැනෙනවා හරි වැඩේ හරි කියලා. වැඩේ හරියන්නේ නැහැ. ඒ ලොකු වැරද්ද අඩු වෙච්ච ගමන් ඊගා වැරද්ද පේනවා. මේ දෙකම අනිත්‍යම ඊට පුංචි වැරද්ද පේනවා. ඒක කවදා හරි වද්දනකම් ගගා ගගා යන්න ගියාම ඒක වඩුකම දක්නති කෙනාට කරන්න බෑ. ඒ නිසා අපි භාවනා කරනකොට අපිට විවිධ අත්දැකීම් ලැබෙනවා. වර්ණාලෝක ලැබෙනවා, අන්ධකාර ලැබෙනවා, අරක වෙනවා මේක. ඒ හැම එකකින්ම වංචික ධර්මයක් වැඩ ඒ හැම එකකින්ම ෂට ධර්මයක් වැඩ ඒකකින්ම මායාකාරී ධර්මයක් වැඩ කරනවා. ප්‍රතිපදාව කරන්න. කනහැට බලලා ආය ගන්න. යම් කිසි කෙනෙක් කාය ගන්න බෑ. ඒකයි තින් බොරුවක තමයි ජීවත් වෙන්නේ. අර තමන්ට ඇතිවෙච්ච දේ අඳුනගෙන මම කියාගෙන මගේ කියාගෙන ඊට පස්සේ ආයෙ අභියෝගයක් ලක් කරන්න කැමති. එනිසා මේ ස්පර්ශය විසින් අපට දෙන දේවල් මම මේ අත්දකලයි කියන්නේ. මම මේ දැනගෙනයි කියන්නේ කියන එක ඇත්ත කතාව. ෂෙඩ් ලැබුණාට පස්සේ මනුස්සයා කියන මේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකේ මම මේ ගැන මම අත්දකපු දෙයක් නුදාන් කියන ඇත්ත තමයි. උන් දැකලා තියෙන පාට ගන්න අඩියක් කරා. ඌ දැකලා තියෙන උගේ චේතනාව හරහා. ඌ දැකලා තියෙන උගේ සංඥාව හරහා. ඌ දැකලා තියෙන උගේ වේදනාව හරහා. ඒ නිසා දැක්කේ නැහැ කියන්න බෑ. මම කියනවා නම් ඔය ධක්මචාල සූත්‍රයේ 62ක් වාද පෙන්නලා බුදුහාම කියන මේ එක එකක් බොරු කියනවා. ඔක්කොම දැකලා කියන්නේ. තදපි පසපච්චය. තදපි පසපච්චය කියන ඒකත් දැකලා කියන්නේ. ඌ දැකලා තියෙන්නේ පටු මනස. ඌ දැකලා තියෙන්නේ සීමිත මනසින් ඒ සීමිත මනස දෙක ඇත්ත. ඒක නැත්නම් මේ බොරු කියනෝ නෙවෙයි. බුදුසසුන කිසිම ශාස්ත්‍රීය මාන්තන මකට. දොස් කියන්නේ යා දැකලා තියෙනවා බුදුඥානන්සේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ මේ දෘෂ්ටි ජාලය කඩලා ඊට උඩ ඉඳලා ඔබ දැකලා තියෙන මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් ඒකට කියනවා මේ දික්තිය කියලා. ඔබ දැකලා තියෙන මේ දෘෂ්ටි කෝණය මේ බලහින්සක මිනිස්සු. මම දකින්න කිසිම දෘෂ්ටියක් නැහැ. ඒ භ්‍රමජාලයේ උස්සන්න තමයි මුචුඥාන්සි ලෝකෙට පහළලා තියෙන මෙතු මේ අපිට සිල් රක්කණ්ඩාරි. අපිට මේ පබ්ලික් නැති අම්මා කෙනෙකුට පබ්ලික් ඇති කරන්න බෝධි පූජා තියන්න නෙමෙයි බුදුහාමුදුර ලෝකෙ පහළලා. අපි දාන ජී නෑ නෑ බුදුහාමුදුර වැඩ තියෙන බබ්බු නැති අර බබ්බු හම්බ කරලා දෙන්න ඕනේ. වීසා නැති කට්ටියට වීසා රන් දෙන්න ඕනේ. ඉංග්‍රීසි නැති අයට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ කියලා අයියෝ බුදුහාමුදුර කොතෙන්ද දාගෙන ඉන්නේ. හැම ආගමකම උච්චාරණය හැම ආගමකම ඔච්චරයි කිසිම තැනක නැහැ. බුදුජානක පෙන්නන දන දේ ලකින්න මොකද බලන්න ගියොත් අපි අපි මෙතෙක් අරගෙන ආපු මේ සංඥා රාමුවට අපි මේ සැප හොයනවා කියලා ඉස්සරහට තියාගෙන ඉන්න මේ වේදනා පදක බාරයට කුල්කටු මාලයට පහරවයි. ඉතින් අපි ඒව රකින්නවා. අනේ පාරේ අපේ වේදනා අපේ සංඥා අපේ චේතනා මගේ වේදනා මගේ සංඥා මගේ චේතනා එන්නේ මගේ ජීවිතයෙන් ගහන්න එක්කතෝ මරණත් මම බහකන. එච්චරයි අපිට කියන්නේ. පුරාවට තියෙන උච්චාරය මේක ස්පර්ශ කරලා තියෙන්නේ මට ඕන දෙයද කියලා උත් ඕන දෙය කියන්න බෑ ඔබේ නෙමෙයි ඔබේ චේතනාවට ඕන දෙය වෙලා රජුගන්ට ඕන එකක් නෙමෙයි මාලිගාවට එන්නේ රජුගේ දෙවියෙකුට ඕන දෙයක් ඕන ඔෆිස් එකට ගිහලා බලන්න පියෙන්ට ගානක් දීපුවම සීසී වලට ඔක්කොම කරගත්තා අඬ ගන්නතුරු ඉච්චා සීසී මොනව කරන්නේ ෆයිල් එක ගහලා දුන්නාට පස්සේ ඕලියොන්ට අසංකරණ යන්න ඕනේ සීසී කරන්නේ මේ පියෙන් කරන්නේ කියලා නැත්නම් සීසීට ප්‍රොමෝෂන් නැහැ සීසීට ප්‍රොමෝෂන් ගන්න පියෙන් චෙක් එක තියන්න මේක තමයි අපි ওই පෞල් ජීවිත කරනවා කියලා කියන්නේ ස්ටේටස් මේන්ටේන් කරනවා කියලා කියන්නේ. ඒ එන්නේ ඒ ගෝතයට බීඩිය ගහන එකට සලුට් එක ගහගෙන ගියොත් වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මුද්‍රජාන වංශයේ දෙන මේ ਸਰවඥ විග්‍රහයට මේ සේරටම වදිනවා. හෙල්ලුම් කරන පාරක්. මේ එක සැරෙන් නෙවෙයි ගන්න. පෙන්නලා දෙනවා මේ ස්පර්ශයේ ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද අද්දුරු ප්‍රත්‍යක්ෂය. ඒක gediy පිටින් කණ්ඩත් මේක මම කියන්නත් එපා. කවුරු හරි මට දීප එකක් කියන්නත් එපා. දෙගොල්ල එකතු කරපේවත් කියන්නත් එපා. මේක දෙගොල්ලකින් පිට අහම්බෙන් එහෙම නැත්නම් අහසින් කඩා වැටෙනවා වගේ කියන්නත් බෑ. කියන මේක දැක්කොත් මේක දැනගත්තොත් අපි මේ භාවනා කරනකොට අපිට ලැබෙන අත්දැකීම් අත්විඳින දේ අදාගෙන බෑ අදා නොගනක් බෑ. ඒක හොඳම දේ තව කෙනෙක් සාක්ෂියට තියාන අත්දැකුණු දේ කියනවා යාළුවා. ඒ මනුස්සයාට තේරෙනවා. මොකද එයා බලන්නේ මේ භාවනා කරපෙන්න දෘෂ්ටි කෝණය නෙවෙයි. බලනකොට පේනවා. යා මේ බල්ලා තියෙන මේකට ද්වේෂය. මේ බල්ලා දෙන මේකට මනාපේ. දැන් මේ බල්ලා දෙන මේක බලාපොරොත්තු ගේලා. එහෙනම් මේ මේ දේවල් දැකලා තියෙනවා මෙයා. ඉතින් බොහොම එමීරි කියලා දෙන්න ඕනේ. අද ආයෙ දවසේ කියලා ආයෙ භාවනා කරලා ඉල කියන්නේ. ආයෙසර කියලා ආයෙ භාවනා කරලා ඉල කියන්නේ. ඒකෝර කියන්නේ මම කියන ඔයාලට පේනවා නේද? එදා දැකෝ නැති වගේ දැන් පේනවනේ. දැකපුවාට නොපෙනී ගිහලා තියෙනවා. එහෙම තියෙද්දි ඇයි මේ තව කවුරු හරි උපදේශ අහන ඔබ දිගට කරගෙන යන්නේ? ඒ කවදා හරි ආට හේතුණත් මේ පරෝපදේශ රහිත මට දිගට කරගෙන යන්න පුළුවන් කියලා ඊට පස්සේ ගමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ඩාට කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක මුලින් අපිට ඒ ගැම්ම නැති නිසා අපි මේ ගමනක් යන්න ඉස්සලා කොච්චර හැඩ වැඩ වුණත් Tamanට පේන්නේ නැහැ කන්නාඩිය මොන බලන්න ඕනේ. එළිය නැත්තම් නාය ඔටු කැලක් එහෙම තිබ්බොත් එම් කොහොමද එයා ස්ටයිල් එකක් දාගෙන යන කෙනෙක්. දකින දකින මිනිස්සු වඩ පිට බලනකොට මෙයාට තේරෙන්නේ නැහැ එයා ස්ටයිල් එක සවුත් වෙනද. ඉතින් කියන්න පුළුවන් මේ අවශ්‍යක නාය ඔටු කැලක් තියෙනවා කියන්නේ කන්නාඩි සිව්බන හරියට වඳින්න හිතෙනවා මේ ඔක්කොම හරි මොක්කම සෞතු එක තමයි වෙලා තියෙන්නේ. මෙන්න මේ නාඩගමක් අපි නට ලෝක පුරාවට අපිට වෙන කෙනෙක් නැතුවත් බෑ. අපේ පිළිඹුව ගන්න. ඒ මනුස්සයත් මොඩේ. මේ බලලා විනිශ්චය කරන මමත් මොඩේ. ඒ හේව් එකේදී කොටිත හඳුර අහනකොට නෑ ස්පර්ශයේ මමමයි මගේමයි කියවනම් අහුවෙනවා. මගේ නෙමෙයි අනෝ කරන දෙයක් වන්නද කණ්ණාඩියමයි කියවන ඒත් අහුවෙනවා. මේ දෙකමත් නෙමෙයි මේ දෙකෙන් පරිබාහිර දෙයක්. ඒ නිසා මේ අත්දැකීම අනුපස්සනා කියන එකම දේ ලක්ෂ කෝටි වාරයක් කිරීමෙන් තමයි මේකේ තියෙන කපාගෙන කපාගෙන යන්නේ ඒකට ගන්න කවුරක් මේකට නිකන් පොහොරක් දාන්න වගේ නැත්නම් මේකට නිකන් වෙනම දෘෂ්ටි කෝණයක් අරගෙන දෙන්න වගේ මහසි සාරෝ ස්වාමීන් වහන්සේ මාළුක්‍ය පුත්තු සූත්‍රය ගෙනල්ලා පෙන්නනවා දුජනන්සේ මේක පෙන්නඳ මුන්න තරං සූක්ෂම උපමා උපමේ කියනවාද කියලා මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච බුද්ධ බබ්බජිටි. 60 වෙලා හොට බිම වෙලා නාකි වෙච්ච එකක්. පැවිදි වෙච්ච එකක් අපේ වචනෙන් කියන්නේ. පිළිබුදුනාචර ළඟට වැඳලා කියන ආශ්‍රය ස්වාමීන් වහන්සේ මට හිතෙනවා තන්නි ක්‍රම පැත්තකටලා විවේක වෙලා කවුරුත් නැතිවම ගිහිල්ලා භාවනා කරන්න. අනේ මට එහෙම ගිහිල්ලා භාවනා කරන්න කමටහනක් දෙන්න. උදේට බොවගේ නාකියොත් මේ එක එක වෙලා කමටහන් අහනවා නయ్యකෝ. ඉලන්දාරියෝ කොච්චර හඬ බලන උඹලට කොච්චර බණ කියලාත් මේ පුත්කලික ඇවිල්ලා බණ කමට අසුත් කරන්න හදනවා කියලා මම කියන වචන නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ සාන්තවල කියනවා ඕන්න සූත්‍රය කියලා ගන්න සංයුත්තනිකාය සලායතන වාක්‍යයේ තියෙන්නේ කියලා ඉවරලා එලවන්නෙත් නෑ නාකියා තහනවා මේ මාළුකේ පුත් තක්විඤ්ඤය රූපං අතිත්තං අදිටපබ්බන්න පස්සති නම් පස්සේ යන්ති අන්තිමේ තස්ස ප්‍රේමං වාරෝ චන්දං වා තණ්හාව මම බෙන් අහනවා මාළුකේ පුත් එහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා ඒ රූපෙම කවදාවත් දැකලා නැහැ. දැන් අපිට පේන්නත් නැහැ ඒක. අපිට මත්තර පේන්න වෙන්නේ නැහැ. ඒ රූපෙකින් අපට රාගයක්, ද්වේෂයක්, ආසාවක්, මනාපයක් ඇති වෙන්න පුළුවන්. නොදැක්ක, නොදකින, නොබලන මත්තර බලන්න වෙන රූපයක් තියෙනවා නම් කවදාකවත් දුකක් වෙන්නේ නැහැ. ඒකට භාවනා කරලා නිවන් දකින්නත් නැහැ. අනික උචාරංශ කෙලිම නොහේතම් බද්දේ. ඉතින් සද්දයක් තියෙනවා. බලක් නැහැ. දැන් ඇහෙන්නුත් නැහැ. දැන් අහන්නෙත් නැහැ. ඉස්සරහට ආන්න වෙන්නෙත් නැහැ. එහෙම සද්දකින් මේ තණ්හාමාන දිට්ඨිය ආදීන්තර රාගම් ප්‍රේම තණ්හා කියලා බුදුහාම සඳහන් කරන්නේ ඔබ හිත කලබෙන්න පුළුවන් බෑබත් බෑ එන රසක් ධර්මතාවයක් මානුක්‍ය පුත්‍ර ඒ එකම දෙයක් ගැන භාවනා කරලා බෑ ඒකම දෙකින් කැලසුම දෙන්නේ නැහැ මේ ගැටේ ලියනවා නම් ලියන තියෙන්නේ දැන් මේ වෙලාවේ යම් දෙයක් බලමින් අහමින් ගඳ බලමින් රස බලමින් පාස බලමින් තුනයි ඒකේ විතරමයි කෙලස් තියෙන්නේ වෙයින් පිට කිසිම දැනුම් කෙලෙසයක් නැහැ ඊට කරපු කෙලස් මේ මොහොතේ බලපාන්නේ අනාගතෙත් නෑ අරයම යකොන්න එකක් නෑ අතර මෙතනක් නෑ මේ දැන් තියෙන එක දන්නවනම් ඒක පිළිබඳව පරීක්ෂාවක් තියෙනවනම් ඒ දන්න ප්‍රමාණය ඔබට හිතා ගන්න පුළුවන් ඒක තමයි මට තියෙන ගැටේ හෝ විසතුම එහෙම නැතුව නොදැක්ක රූප නොදන්න රූප නෑ මේ දැන් තියෙන්නේ අපි මුල් දෙන්නේ මමම තණ්හාවට එකතු කරගත්ත ටික නෙමෙයි මගේ කියාගත්ත ප්‍රේමණීය වස්තු ටික ළඟ තියෙන උතනින් විතරයි කෙලෙසු. මට අදාළ නැති මනාවමනාව නැති ලෝකෙ කොච්චර වස්තු තිබුණත් එකකින්වත් කෙලෙස් නෑ යම් ප්‍රමාණයක් ප්‍රේම කරා නම් යම් ප්‍රමාණයකට මගේ කිව්වනම් ඒව තමයි මට නිතරම බේඳ තියෙන්නේ නිසා තණ්හාය ජායති සෝකෝ කෙමතෝ ජායති සෝකෝ ඒක නිසා ඔබ ඔබේ පරිප්පු බෙදාගෙන කාලා තියෙනවා ඇද්දගෙන නාලා තියෙනවා මේ මනාපයි කියලා ළඟට ගත්ත දෙයින් විතරමයි. ඒක නිසා ඒකත් දැනගත්ත පරිදි හරියන්නේ නැහැ. ඒ නිසා ඒ මනාපෝ වේවා මනාපෝ වේවා තමන් මේ තෝරලා ගත්ත මේ දේ මත සතිය පිහිටවලා ඒ මත නොසලින මනස ගත්තා. මනාප මනාප නැත්නම් ඒ චිත්තක්ෂණයේ ඒකමතිකුත් කෙලෙස් නෑ ඒක අතීතයේ කෙලෙස් නෑ අනාගතයේ කෙලෙස් නෑ අතන කෙලෙස් නෑ මෙතන කෙලෙස් නෑ මේකමතිකුත් කෙලෙස් නෑ ඕකට තමයි නිවැරදි කියන්නේ ඉතින් මාළක පුතුන් මහා ස්වාමීන් වහන්සේ නාකිය වුණාට ජීනාචෝම ලස්සන දෙනවා මේක එක ගලවල හරියට ලුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ ඔන්න බලපන් මේ පොත්ත ගැලෙවුවා ගෙඩිය පේන්න තියෙනවා ඒක ඇතුලේ තව පොතු තියෙන බව පේන්නේ නැතිල වෙලා කිනෝන අර කොන පෑදලා යනකොට ඒකත් ගැලෙවුවා ඊටත් ඇඩි එකක් තියෙනවා ගලවල ගලවල පෙන්නනට පස්සේ මාළක පුතු ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේට කියනෝනේ වන්දනාට මට තේරිච්ච ක්‍රමයේ හැටියට මම ඔබ වහන්සේට කියනවා ඔබ වහන්සේ මට ඒක හොඳ නරක කියලා දෙන්නේ. ඊට පස්සේ ඒ සංස ගාථා 12ක් දේශනා කරනවා. එහින් රූපයක් දැකලා අසතියෙන් බැලුවට පස්සේ ඒ මිනිස්යා ඒ බලන රූපයේ ප්‍රියමනාප වශයෙන් රස වින්දනය කරනවා. එහෙම නැත්නම් ඒ රූපේ බලන්න දෙයක් ඇත්තේ නැහැ. රස වින්දනය කරන්න ඕනේ නැති රූපයක් ඉදිරියට තුරන. ඔබ තලු මන මන කණ්ඩ දෙයක් නැහැ. බලන්නෙම රාගය ඇති කරන. ඉතිවිලිය බලනකොට එයා ඒ තමන්ගේ රූපේ මති මේ මගේ රුචිය කියලා හිතාන හොඳ වෙලාවට දැක්ක කියලා හිතාන එක අභිරමණය කරනකොට අනන්ත ප්‍රමාණ මනාපමනාප රාශිය පහළ වෙනවා මත්වීමක් ඇති වෙනවා හැබැයි දැන් රූපෙත් එක්ක නෙවෙයි මේ හිතින් හදාගත්ත මේ වේදනා රාශියක් එක්ක ඉන්නේ මේක පිළිබඳව යන්න යන්න යා රූපෙනුත් ඈත් වෙනවා සංසාරෙත් බැඳෙනවා නිවනෙමුත් ඈත් වෙනවා නමුත් යම් වෙලාවක රූපයක් බලනකොට මම මේ දකින්නේ රූපේ මම මේකට මනාප නිසා මේ වෙලාවේ ශබ්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. ඒ වෙනුවට මම මේ රූපේ බලන්නේ එක්ක මේකට කුෂේ සමනාපයක් තියෙන එක්ක නැත්නම් මේකට මනාපයක් තියෙන. ඒ නිසා මේ මනාපමනාප දෙක දැක්කම දකින්න රූපේ දැකීම නිසා දැකීමට හේතු වෙලා තියෙන විට සුවිශේෂී මනාපයක් හෝ සුවිශේෂී අමනාපයක් තියෙනවා. ඒක දැක්කම ඒ මනසේ අමනාපය අමනාපේ දැක්කත් රූපයක් බලමින් හිටියත් ඒතකොට ඔය පාරමිතා පුරාගෙන කියලා කෙලස් නිවන් දකින්න ඕනේ. හේතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ. ඒවලට මේ මේ කාලේ බෑ මෛත්‍රී බුදුහමනුකම් එන්න ඕනේ කියලා තරම් ඥානවන්තයෙකුට අනේ චින්තාමේ වට්ටමේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙද්දී අපිට මොකද්ද බුද්ධහමී උගන්වන්න හදන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මේ භාවනාව තියෙද්දී අනිත් කුසල් වලට අපි කොච්චර මත් කරනවද කියලා මේ භාවනා කරන කුසලයේ පැත්තක තියලා අනික් කුසල් වලට අපි මුල් කරලා දීලා තියෙන්නේ. බෑ බෑ හේම බලන්න බෑ. ඒක බලන්න මේ දෙයියෝ උඹට උදව් කරන්නේ. බුදුහාමුදුරුවෝ උදව් කරන්නේ. ඒක පරම් කතා. උඹට ඕනෑලාට බෑ කියලා. ඒ කරන ධර්මයේදී අබනෝට මහසි සාදු ස්වාමීන් වහන්සේ පොතේ මේ වර්තමාන මොහොතේ හිත දක්ෂිනේ හිත කෙලෙසුනි බේරලා ධානය කරනවා තමයි තදංග නිපුතිය කියන්නේ. එතන එතන නිවන කියන්නේ. එන්නේ ආරේ දිගට පවත්වනවාට කියනවා සම්මා ආජීවය කියලා. ඒස් නොයෙන්න විඥාන ස්රෝතය කෙලස් නෙවෙයි. ස්පර්ශන තියෙන නිසා නෙවෙයි. මේ ස්පර්ශ කරන්නේ රුචි අරුචි තියෙනම විතරයි. ස්පර්ශ කරන්න අපේ තියෙන මේ ගැති කම, තියෙන මේ කෑදර කම, අපේ තියෙන මේ කඩප්පුලි කම, දකින්න දකින්න දේ, ඇහෙන ඇහෙන දේ මත වෙන මනාපමනාව දෙක දැනගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ යටින් වැඩ කරන අනුසේ ධර්ම ටික දක්නාසුළු හින්නවා නම්, යාට හොඳටම තේරෙනවා මේක බුදුහාමුදුරුවෝ මට කරලා දෙන්න බෑ. මම කොච්චර දැනගත්තත් මයි ළඟින් එක්කනට කියලා දෙන්න බෑ. මට ඒක දරුවන්ට දෙන්නත් බෑ. හොරකම් කරලා ගන්නත් බෑ. කාගවත් අධිකාරිය නෑ. ඒ නිසා මේ පර කතන් කියන්න බෑ. සයන් කතන් කියන්න බෑ. පරම් කතන් සයන් කතන් කියන්න බෑ. අපරංකාරං අසංකාර. අධ්‍යාකාරං කියලා වෙන් කරන්න බෑ මේ ශිල්ප දන්නවනම් ස්පර්ශෝ ස්පර්ශනෝ කර්මන්ත ස්පර්ශ කරනකොටම පහළ වෙන මනාපමනාප දෙක දන්නවනම් තියෙන තියෙන කෙලෙස් නොයිපදවි අනුප්පන්නාන පාපකාණං කුසලානං ධම්මානං උප්පහදාය මේකට තමයි තඥානීති කියලා කියන්නේ මේකට අපි කැමති වෙන්නේ අයමැති මේකට උත්සාහ කරන්න ඕනේ. රූපන දකින්න එක නෙවෙයි. දකින්න දකින්න රූපේ දකින්න හේතු වෙන්නේ හෝ දිගට ඇලි ගලි යන්නේ. ඒකට මනාපමනාප දෙක උග්‍ර වුණොත් විතරයි. මනාපමනාප දෙක නැත්තම් අදුක්කම සුඛේ නම් එන්නේ. ඒ රූපේ නැවත බලන්න ඕන ගමන් නැහැ. ඒ රූපේ ගෙනලා ෆොටෝ ගහගෙන ඉන්න ඕන ගමන් නැහැ පිටි. ඒක මට වේවා කියන්න ඕන ගමන් නැහැ. අනේ ලැබෙන ආත්මයට මේක ලොකු එක ලැබේවා කියන්න ඕන ගමන් නැහැ. මොකද කොයි එක බැලුවත්. ඒ නිසා ඒ අම්පිටි රාවුල හම්තුරෝ කියනවා එක දවසක් මම යෝගදාරාමයට යනකොට බලු බෙට්ටක ගන්න දෙයක් තියෙනවා. මේ බලු බෙට්ටි පිට හොඳයි මැද හොඳ නැහැ කියලා වට වැඩක් නැහැ. මුල් කොන හොඳයි මැද නවුත් කියනවා. ආචී කොන තියෙන කක්කත් මේ සංසාරේ අරකට වැඩිය මේක ඕනයි කියලා කියනකොට මේ බලු බෙට්ටක් ගන්න මේක පිටලෙල්ල හොඳයි මැද නැතුව දෙන්න කියලා ඉල්ලනවා ඉන්නවා. මේ සේරම නාම රූප. ඒ අර කැලේ මට ඕනේ මේ කැලේ මට ගයි කිව්වට පස්සේ අයියෝ. ඉතින් ඒකට මේ ධන කුවේරෝ මොකද කරන්න කියලා හිතන්නේ. ඒක එදා වේල කන්න බැරි මිනිස්සයා මේ කොහොමද මෙහෙවීම හිත වෙන්නේ බලන්න මේ රුචි අරුචිකම් වලට මනාපමන අපලම් වල. කවදා හරි යෝගාවචර මේක දැක්කට පස්සේ ලෝකෙ දිහා කොහොමද බලන්නේ කියන්නේ. මහත්ෙක් කරනවා බල්ලෙක් කරගෙන පාරේ. පෙට් මනුස්ස පෙට්ටක් තියෙන වැත්තක. බල්ල අරකට අදිනවා. මහත්ය ලනුවෙන් අදිනවා. හරි ශිෂ්ටාචාරය වැඩි. දනෝ කැටුත් ඒ බල්ලට සීලයක් ඇති වෙනවා. මේ මහත්ය ඉන්න නිසා මම මේක නොකයි. අරුටේ ගඳ බල්ලවත් ආවේ නැත්නම් ඉසිකක් කොහෙද? ඊ උගේ හැටි ඒක තමයි සත්‍ය කියන්නේ. මේක නැති කරන්නේ මේ ශිෂ්ටාචාරයක් අපි හදාගෙන ඉන්නේ. අපේ ප්‍රകൃතිය යෝගාවචරය අතර පැහැදිලිව කතා කරන්න පුළුවන්. මේ ශිෂ්ටාචාරය නැහික බැලුවත් සෞත්‍ය. බල්ල බැලුවත් සෞත්‍ය මාත්‍යයි. මාත්‍යයෙන් ගන්නේ අදිනවා. ඇල්ලුවට බල්ලගේ බලුගතිය යන්නේ. ඉහා කොච්චර සටනවත් විපස්සනාවෙන් තමයි දකින්න තාක්කල්. ඇයි මේ වස්තුවට මං කැමති? ඇයි අකමැති? ඇයි ව නැතිනොට මං අඬන්නේ? ඇයි මේව නැතුණයි කියලා නැති වෙනකොට අඬන්නේ? ඒ මොකක්වත් නිසා නෙවෙයි අපේ තියෙන මේ මනහබමනාප පෞරුෂත්ව ලක්ෂණ. ඇබ්බැහි වලට ලක් වෙලා. ඉතින් මේ මම කියන්නේ ඔය ඇබ්බැහි ටිකටද? මම කියන්නේ පෞරුෂත්වයටද? මම කියන්නේ රුචිම රුචිචුකම් කොටද කියලා බැලුවොත් ඔක කියන්නත් බෑ කියන්නත්. මොකද ඒ ටික තමයි අපි නටවන්නේ. ඒ ටිකෙන් තමයි අපි මිහරකට නාශනෝ සම්මවගේ. එහාට අදිනවා මෙහාට අදිනවා අපි දන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ තටමන තැටමිල්ලේ. කවුද න්‍යායපත්‍ය හදන්නේ? එක්කිනෙකුටවත් කියනද බලන්න ක්‍රියාන්න පුළුවන් ගැටයක් මම අද දවස ගත කරන්නේ මෙහෙමයි කිය. මොනව හිතුවත් ඒක වෙන්නේ නැහැ. අපි නොදන්න විදියට ඇවිල්ලා හට දෙනවා මෙයාට. මේවට දීලා තියෙන සංඥා වාතයේ තියෙන නිකන් වාෂ්පීකරණ වෙච්ච දෙයක් වගේ. එහාට අදිනවා මෙයාට. අපේ හිතේ ගැබ් වෙලා තියෙන යට අසම්පූර්ණ ආසාවයි. ඒව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හීනෙක බලන්න වේදනාව නිසින්ද වැඩ කරනවා. කියන එක කවදාකවත් බයලජ්ජාව නෑ. ශිෂ්ට සම්පන්න කෙනෙක් වුණා නිදාගත්ත පස්සේ බයලජ්ජා නෑ. අපි ඒ නිසා නිදාගන්නේ දොරවල් වහලා. නිදාගත්තට පස්සේ ෂුවර් නෑ බුදුරජාණන්සේ සඳහන් කරන උපතම්පදා භික්ෂුව. ගියොත් එක නිදාගන්නත් එපා. ඒත් භික්ෂුවගේ බලාපොරොත්තු වෙන්නේ නිින්ද ගියාට පස්සේ නෑ ඒක. බුදුරජාණන්සේ නම් සිංහසියාවේ කියනවා නිදාගෙන හිටියත් නැති උනත් බුදු. ජාපි නිදාගත්තට පස්සේ වෙනම ලෝකයක්. උතුරට බීලා බලන්න ඒත් බයලජ්ජාව නෑ. එතකොටත් ඒ ඒ බજાર ගේ කට්ටියත් එක්ක ඉන්න පුළුවන් සාමාන්‍ය ලෝකෙ ඉන්න බෑ. ඒක නොතිබුණා නම් උඩ පිස්සු හැදෙනවා. ඒක පිට කරගන්න තැනක් තියෙන්න බෑ. ඒ නිසා කියන දවස් තුනක් එක දිගට නිින්ද ගිය නැත්තම් ඉන්සොම්නියා පිස්සු. ඒ නිින්දදී තමයි අපිට අසතුටු ආසාවල් තත්මිටි කාලා අපි පිට කරලා දාන්නේ. ඒක සම්පාදනය වුණේ නැත්තම් බහුවෙන්න ඕනේ නැහැ කියනකොට හරිම වෙහසක්. ඉතින් මේක වසංගන්න පුළුවන් දැන මේ ශිෂ්ටාචාරයේ පුරාට මේ පිළිකාවල් අපිත් එක්ක තිබිලා තියෙනවා. බුදුජනන්සේ සඳහන් කරන මේකට මුහුණ දීපන්. ශ්‍රද්ධාවක ඉඳලා සීලක ඉඳලා සතිය ඇති කරලා මුහුණ දුන්නොත් බුදුන් අත්දකපු ටිකමයි Taman අත්දකින්නේ. වෙන අපේ මේ ධර්ම මණ්ඩපේ හැම කෙනාම අත්දකින්නේ එකම දේ. අපේ අත්දැකීම මම කියන මගේ කියන ජීවුනේ පෙරදුනේ මම ලැබුවා අරුණතුව කියලා හිතාගෙන කියන්නේ සම්මත හුදු සංඥාවක් විතරයි. සංඥා විපල්ලාසයක් විතරයි. ස්පර්ශ චෛතසික ස්පර්ශ කරන්නේ වේදනා සංඥා චේතනා කියන තුනෙන් පෙරිල බව දන්නවනම් අපි කවදාකවත් නැවුම් දෙයක් කාලා නැහැ පිළිණු වෙච්ච කුණක් කාලා. සංසාරේ හැම වෙලාවම අත්දකලා තියෙන්නේ වෙන තැනකින් සල්ලම් වෙච්ච දෙයක්. ඒ නිසා කවදාකවත් සංසාරේවත් මිනිස්සෙක්වත් දෙයක්වත් ඇති විදියට දැකලා නැහැ. දැකලා තියෙන අපි චේතනාවට මන අපිට, යනාවට මන අපිට, සංඥාවට මන අපිට. ඒ සත්‍ය ඥානචි බුදුන් වහන්සේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විඤ්ඤාවුදපාදි ආලෝකෝ උදපාදි අසුනසු නරු විදියට මට ඥානීය පහළුණා දෘෂ්ටි පහළුණා ඒ මොකද මෙතෙක් කල් අපි දැක්කේ සංඥා අරහගිය පිළිමිච්ච දෙයක් ඒ නිසා ඒ දර්ශනයට යන්න අපි දැනට දැනගන්න ඕන අපි දැකපු දේ බොරු නෙවෙයි ස්පර්ශ කරපු දේ බොරු නෙවෙයි නමුත් ඒ කවුරුවෝ පෙන්නපු මායාවක් විතරයි. දැන් අපි දාගත්ත පාට කන්නඩිය හරහා පෙන්ච් එකක් විතරයි. කවුරු හරි කියනවා නෑ නෑ මේ අත්දකලා කතා කරන්න කියලා එයා කියන්නේ ඔව් ඔව්. ඔය අත්දකලා කතා කරන්නේ ඒක ඉතින් ඔයාගේ බුද්ධියට තියාගන්න. හැබැයි මම බුද්ධ පුත්‍රයෙක්. මම නම් මේක තාම සාක්ෂාත් කරලා නෑ නමුත් මම ඕක එපයි කියන්නේ නෑ හා කියන්නේ නෑ. ඒක තමන් අත්දැක්කත් ඒ මොනම දෙයක්වත් මොනම හේතුවක් නිසා යෝජනා ඉස්තර කරන්න යන්න එපා. ඒක නැවත නැවත සාක්ෂි හලා නැවත නැවත ඒක විසින් ඔප්පු වෙන්න දෙන්න කියලා. මේ தත්ත්වය අනුව බලනකොට උගතයි නුගතයි අතර. ඒ වෙනස අනුව බලනකොට මේ මේකමේට බලන ගෑණියෙකු මිනිහෙකු අතර ආර්ය මාංශ කෙනෙක් සහ පුතක්ජනෙක් අතර කිසිම වෙනසක්. පුතක්ජන උනායි කියලා මොනක්වත් අඩු වෙන්නේ නැහැ. ආර්ය මාංශ උනා කියලා මොකක්වත් වැඩි වෙන්නේ නැහැ. ආර්යනාංශේ දන්නා ගහපා දෙන්න දෙයක් කියන එක දැන් මේ වෙලාවේ ඇත්ත පහුවෙන්න වෙනස් වුණත් කමන්නේ ඒක ගහපලා පුත්තජනනේ අම්මාම කියන රණ්ඩු කරන ගහපා දෙන්න හදන ඒ දෙක විතර වෙනස තියෙනවා ඒක නිසා අපි ලෑස්ති වෙනවා නම් විවුර්ත මනසකට අපි ලෑස්ති වෙනවා නම් මේ ඇත්ත ඇති හැටි තකට ඒකේ තරම්ම ඍජුයි ඒකේ තරම්ම සරලයි ඒකේ ඍජු භාවයේ සරල භාවයේ නිසාම අපි අව탁සිය කරනවා අපි නම් ධර්මයේ ගැඹුරුයි නිසා ගැඹුරු දෙයක් කියලා දෙනවා නම් අපි කටත් අරගෙන අහගෙන ඉන්නවා. නමුත් මේ කියන්නේ අස්පනා අපිට තේින්ද. ඒ නිසා අපිට වෙන්නේ චීන කන්නාඩි දාලා බලන එක නෙමෙයි මේ තියෙන කන්නාඩි දෙකක් බලලා ගලවලා වර්ණ කන්නාඩි නැතුව ඇති හැටි බලන්න පුළුවන් වෙනවා නම් ඒ ප්‍රසට ඇති වෙන මේ ආත්ම විශ්වාසය නැත්නම් ඇති වෙන සැකහැර දැන ගැනීම බය හැර දැන ගැනීම අනිශ්චිතතාවය දැන ගැනීම වට වෙච්ච දවසේ විතරයි මනුස්සය මනුස්සයෙක් වඩපත්. එන්න තයා දිගටෝම කරන්නේ අනිශ්චිත භාවය, වියලවන සුළු ගතිය කියන දේෙන් අපි කොච්චර දේවල් කෑවත් වැඩිම ශක්ති හානි වෙන්නේ ඔන්නය චිර දෙයක් කරගන්න බෑ අපිට බෑ මොකද අපිට මොනම දෙයක්වත් නැහැ. අපේ දේ ප්‍රත්‍යක්ෂණය. අපේ දේ උරගාල බලන දෙයක් නැහැ. ඒ නිසා බුදුජානනාංශ මේ කායන වසනාදීලා තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් ආවොත් ඒක උරගාල බලන්න ප්‍රශ්නයක් නැත්තම් උරගාන්න යන්න එපා. ගලහොඳ නම් කහ ගලහොඳ නම් අබරු කහමක් වේද. සැකනම් විතරක් බලන්න. සැකනත් යන්න ආරින්න. යන්න ගියාට පස්සේ ධර්මයේ විසි එහෙම නැත්නම් මේ පටිච්චසම්පාදයේ විසි වෙන්න ඕන දේ කරනවා. ඒක බුදුහාමුදුර අපිට දෙන දෙයක්වත් නෙවෙයි. ඒකට ගියාට පස්සේ මම කරගත්ත දෙයක්වත් නෙවෙයි. මමයා කෙරුවේ මෙතෙක් කල මමයා ගියාපේක අයින් කරලා ධර්මයට ඊට අරින්න පිළිතන. එතකොට අපි ගංගාරංගව මහා මුත්‍ර දලා ගියා වගේ අනන්‍යතාවය නැතිවීම වෙනවා. ස්පර්ශය පිළිබඳව විවෘත වෙනකොට මම අත්දැක්කා කියන්න බෑ. අත්දැකීමක් කියන හැබැයි අත්දැකපු කෙනෙක් නෑ. අත්දැකපු දෙයක් නෑ. අත්දැකීමක් කියන්නේ මේක සාමාන්‍ය ලෝකේ පිළිගන්න දේවල් නෙවෙයි. තියෙනවා. දකින්න දෙයක් නෑ. දකින්න කෙනෙක් නෑ. අපි දැක්මට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ඒක තමයි යථාව දර්ශනය. නැත්තම් පටිච්ච සමුප්පාදය. එහෙම නැත්තම් ඇත්ත ඇති හැටි දැකීම. ඒක සඳහා මේ අපි ඔක්කොගෙම කිසිම කෙනෙකුට ඒක බලන්න බෑ මේ කාරණේ නිසා කියලා නුසුසුකමක්. ඒකටම සමාන ප්‍රභාවයක් තියෙනවා. උත්සාහ කරන්න ඕනේ මෙතෙක් කල් අපි ධර්ම දැනුනේ මේ අහන බහන වලින් එකතු කරලා අනිත් දවසේ අරමුණ දිහා බලනකොට අලුත් වෙන ප්‍රදේශ බබෙක් බලනවා අනකාන දිහා බලන්න මේ ඉපදිච්ච ගමන් බබා හුස්ම ගන්න හැටි වගේ තක්මන් කරන බලන්න මේ යන්තම් ඇවිදින්න පටන් ගත්ත දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ පිළාරක් කෝපයක් හොදනකොට මේ ඉස්ලාම් වතාවට ඒ දේ කරනවා වගේ බලන්න ගත්තොත් මොනතරම් තිරියම් වීමක් වේද මොනතරම් නැවුම් බවක් ලෝකෙ තියෙයිද ඒකට මේ මිනිසෙට කිසිම දෙයක් අත්තරක් නැහැ. හැම දෙයක්ම හොරතලයක් විතරයි. මොනම දෙයක් අත්තරක් නැහැ. ඒ නිසා මේ භාවනා ජීවිතයේ වර්ධිනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. සියල්ලටම කල්ලාතෝ සමාධියලා තියෙන්නේ. මොකද යෝගාචරය තරම් කැපවීමක් කරලා. භාවනා ජීවිතයේ එකිනෙක කොච්චර එකිනෙකාට චෝදනා කරනවා. අර ජීවිතේ තමන් තමන්ට කොච්චර චෝදනා කරගන්නවද? ඒ අර සැකේ අනිශ්චිතතාවය. බියලවල සුළු ගතිය නිසා කියන්නේ ස්පර්ශ වෙලා නැහැ. කීතානින් එක ස්පර්ශ කරන්න ගියාට ඒක අහුවෙන්නේ නැහැ. ඇති ඇති දකින්නේ. ඒ නිසා අපි සද්ධාවත් නිර්වචනය කරමු. සීලියත් නිර්වචනය කරමු. තියත් නිර්වචනය කරමු. මේ කරන්නේ අපි අහවල් දේ බලන්න දෙවෙයි. ඇති දේ ඇති හැටියට දකින්න. ඇති දේ ඇති හැටියට දකිනකොට තමන පහළ වෙනවා. ඇති දේ නෙවෙයි වැදගත්. දැකීමත් නෙවෙයි වැදගත්. දැකීමත් නෝ පහළ වෙන මනාපමනාප දෙක මෙන්න මෙහෙමයි කියලා අපිට කියා ගන්න පුළුවන් නම් මනාපමනාපෙ මෙන්න අපරණ තියෙනවා. මනාපමනාපෙ සිද්ධ වෙන්නේ. අරියාදුව නැති වෙනවා. එදාට අපි මනාපවන අපේ නැත්තම් වේදනාවෙන් නිදහස් වෙනවා. ඒකට තෘෂ්ණාවට ඉඩකුත් නැහැ. ස්පර්ශ කලයි නොකලයි කියලා වෙනසකුත් නැහැ. එන තත්ත්වයක ඒක ස්පර්ශ ස්පර්ශ කරන්නේත් නැහැ. ඉතින් මේ අද දවසේ ධර්ම දේශනාව සියලු දිනාටම මේ කරගෙන ගිය වැඩේ තවත් තීක්ෂණව සූරව කරගෙන යන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා දැන් අපි සුළු වේලාවක් ගන්නවා ඒ වගේම ittavata chati gata sajjana කිරීමේ මේ පින තමයි කුසලය අනුමೋದනා චීර්තේ උපසා චීර්තේ සිල්දෝ ප්‍රවාසී සත්‍යං සමහාදා වේදා ittavata චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චනම්මේහි සංගතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංකප්ති සිද්ධිය එත්තාවතා චනම්මේහි සංගතම් පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා චිරං රක්칸තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සුපත් පිට්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බ සාදු සාදු කමාමි කවිතාප්පා සාදු සාදු විවාදන සීලිස්ස නිච්ඡං අත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ආයුරෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු